එහෙම නැත්නම් මේ වැඩමුළුවේදී අපි ධර්මදේශනා මාලාවේ සුත අනුගහිතේ වශයෙන් ශුන්්‍යතාවය කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න අදහසෙමයි කටයුතු කරන්නේ. ඉතින් අදත් ඒ අනුව මේ සර්වචන් වහන්සේ විසින් දේශනා කණ්ඩේච්ච මහා ශුන්්‍යත සූත්‍රයේ ශ්‍රී මුක පාඨයක් ඉදිරියෙන් තියාගත්තේ කවුරුත් හිත තබා ගන්න වටිනවා. මේක ਸਰුවත්න දේශිත මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඒකෙදී මේ ඝනසංගනිකාවේ ඝනසංගනිකා රාමතාවේ ඝනසංගනිකාවේ යෙදී සිටීමේ එහෙම නැත්නම් ඝන රාමතාවයේ ඝන ඝන සංගනි ඝණයා කෙරෙහි ඝනරාමතාවෙන් යෙදී ගත කිරීමේ ආදීනව නරක පැත්ත නපුර පෙන්නලා දීලා සර්වචන් වහන්සේ එහෙම නපුරක් නරකක් පෙන්වන්න නෙවෙයි ඒක උලුප්පන්නේ මෙන්න මේ අද ඉදිරිපත් කරන මේ පාඩහෙට පණ ගන්නවණ්ඩයි යේචකෝ සෝ ආනන්ද බික්ඛු ඒකෝ ඝනස්මා වූපකට්ටෝ ආනන්ද යම් මේ භික්ෂුවක් ඒකෝ තනි වෙනවා නම් එකලා වෙනවා නම් ඝනස්මා ූපකට්ටෝ විහෙරති ඝණයා කෙරෙන් වෙන් වෙලා වාසය කරනවා නම් තස්සේ තම් බික්කුණෝ පාටිකංක ඒ භික්ෂුවට අපේක්ෂා කරන්න පුළුවන් ආනිසංස දෙකක් එකක් තමයි සාමිකං වා කන්තං චේතු විමුක්ති මේ සම්මතිය පවතින නැත්නම් සම්මුතිය පවතින නැත්නම් මෙලෝ වශයෙන් අත්දකින්න පුළුවන් කාන්තමත් වූ නැත්නම් සිත් බඳනාසුළු වූ චේතෝ විමුක්තිය සමාධි සුඛය. ඒකට කියනවා දිඨ ධම්ම සුඛ විහරණය. එහෙම නැත්නම් සමාධිජං පීති සුඛං කියලා. එහෙම එළඹ වාසය කිරීමේ ආනිසංශයක් අවශ්‍ය නම් බුද්ධ විඳින්න පුළුවන්. ඒ වගේම අසාමයිකං වා අකුප්පන්ති තානමේතං විජ්ජති. මේ ලෝකේට අයිති නැති පරමාර්ථ වශයෙන් පේන තියෙන සාමයික නොවන අසමායික අසමායික වූ අකුප්පා හිත කිපෙන්නේ නැති අෂ්ටෝක ධර්මේ කම්පා නොවීම පිළිබඳව හිතේ తాදී ගුණේ බුද්ධ විඳින්න පුළුවන් මේ දෙකට මේ කියන කාන්තිමත් වූ චේතෝ විමුක්තියට හෝ අකුප්පා චේතෝ විමුක්තියට අත්‍යවශ්‍ය දේ තමයි එකලා බව සහ ඝණයා කෙරෙන් වෙන්වීම. ඝනස්මා උපකට්ඨෝ විහෙරති. ඉතින් ඒක සරුවචනාංශයේ පෙන්නණ්ඩයි අර ගණ්‍යා කෙරේ කුලයා කෙරේ යෙදී ඇලී ගත කරන එකේ ආදීනව පෙන්නන්නේ ඒකෙදිත් ආනන්ද ස්වාමීන් වහන්සේට කියන්නේ නසෝබති බික්ඛු ආනන්ද ඝන ඝන සංගනිකාරාම හෝති ඝන සංගනිකාරතෝ ඝන සංගනිකාරාමතා අනුයුක්තෝ ආනන්ද භික්ෂුවකට නම් ලස්සනක් නෙවෙයි සෝබණයක් නෙවෙයි අසෝබණයි මේ ඝණයා කෙරේ ඝන සංගනිකායේදී ගත කරන එක ඒක නිසා ගණ්‍යා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්ව විවේකය ආදර්ශයක් පෙන්නන එක තමයි භික්ෂුවගේ වැඩ. ඉතින් අපි යෝගාවචරයේ වශයෙන් ඒ ආදර්ශය අරගන්නවා. මොකද මේ භික්ෂුවක් භික්ෂුත්වයේ හරහා බලාපොරොත්තු වෙන මේ සාමයිකං වා කන්තං චේතෝ විමුක්තිං කියන විදිහට සම්මත ලෝකයේ විඳ ගන්න පුළුවන් මේ චේතෝ විමුක්තිය නැත්නම් ධානා සුඛය සමාධි සුඛය හෝ අසමායිකං වා අකුප්පාඨාන මේතං විජ්ජති කියන විදිහට මෙලොවට අයිති නැති පරලොවට එහෙම නැත්නම් ලෝකුත්තර වූ ඒ නොසලෙන බව తాදී බව. ඒ නිසා යම් කිසි කෙනෙක් හදවතින්ම කැමතිනම් බොක්කෙන්ම කැමතිනම් ඔය කියන සමාධියක් එහෙම නැත්නම් සමතයක් එහෙම නැත්නම් ධානයක් ඒක නා වග බලා ගන්න ඕනේ. ඒකට පොඩි පරිේශනයක් කරලා ඒ පැත්තට ලකුණු පේනවනම් ඒ පැත්තට යාදෙන ගතියක් තියෙනවනම් මේ එකලාව බව පිණිස මං කොච්චරක් අපකප වෙලා වැඩ කරලා තියෙනවද මේ ගණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්ව විශ්ීමට මං කොච්චර කටයුතු කරලා තියෙනවද කියලා ඉතින් ඒ සමාධිය පැත්තේ යම් හෝ අනුග්‍රහයක් සම්ම හෝ දොරකවුළු විවෘත වෙන ගතියක් පේනකොට එකලා වීම පැත්තෙන් Taman ඒ කැපවීම කරන්නේ නැත්නම් ගණයා කෙරෙන් වෙන්වීම සඳහා කටයුතු කරන්නේ නැත්නම් එතනින් එහාට ධර්මයට කරන්න දෙයක් නැහැ. ඒ කෙනා කරන්න තියෙන දෙයක් තියෙනවා. ඒ නිසා ඒකට කියනවා සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත කියලා. අපි මේ ලපන් Taman කෙරෙහි නතුභාවයක් පෙන්වන සමතේ අනුග්‍රහ කරන්න ඕන. Taman කෙරෙහි වේ නතුභාවයක් පෙන්වන විපස්සනා විනිවිද දැක්මට නතුභාවයට අනුග්‍රහ කරන්න. ඒකටයි ශාසනික ඒකටයි සරුවචනාංශයේ මේ ශික්ෂාවක් හඳුන්වා දීලා තියෙන්නේ. ඒක භාවනාවෙන් කරන්න බෑ. භාවනාවෙන් Tamanට නතු භාව එනකොට Taman ඒකට යෙදී සැදී පැහැදී කටයුතු කිරීම තමයි මෙතන කියන්නේ ඒකෝ ඝනස්මා ූපකට්ටෝ. එකලා වෙන්න පුළුවන් තරම් එකලා වෙන්න කණ්‍යා කරෙන් වෙන් වෙන්නේ කිය. <clears throat> මේ ප්‍රකාශයෙන් පස්සේ සර්වචන් වහන්සේ නැවතත් ඒ කාම භෝගින්ගේ පැත්තෙන් එහෙම නැත්නම් කාමයට නතු වෙලා වැඩ කටයුතු කරන මේ අන්ධ බාල ලෝකයාගේ පැත්තෙන් කතා කරලා කියනවා නැත්නම් ඒ අත්තන්ට ඇස්සරවන්න කියනවා නාහම් භික්කවේ ඒක රූපම්පි සමනුපස්සාමි යත්ත රතස්ස යතාබි රතස්ස රූපස්ස විපරිණාමඤ්ඤත අඤ්ඤතා භාවා න උප්පජ්ජේයං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස මේකත් බොහෝම වැදගත් සර්වචනාසගේ ප්‍රකාශයක් මේකට කාම භෝගින් කැමැති නැහැ එහෙම නැත්නම් මේවා සරුවචනාංශේ කියනවටත් කැමති නැතු ඇති. ඒක නිසා වෙන්නේ මේවට අහුම්කම් දෙන්නේ නැත්තේ මොකද්ද? මහණෙනි මට මගේ සර්වඥතා ඥාණයට පේන්නේ එකම රූප ධර්මයක්වත්. ඒක වෙන්න පුළුවන් රූප රූප වෙන්න පුළුවන්, ශබ්ද රූප වෙන්න පුළුවන්, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප වෙන්න පුළුවන්. මේ ඔක්කොටම අපි රූප ධර්ම කියලා කියනවා. එකම රූපයක්වත් මට පේන්නේ නැහැ රූපේ කෙරේ ඇලුනා වූ කෙනාට අභිරතියක් දක්වපු කෙනාට ඒ රූපයේ විපරිණාමය නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස නොඋපදින රූපයක් මේ ලෝකේ නැහැ. ලෝකේ රූප ගොඩක් තියෙනවා අපි එකක් අල්ලනවා. මේ රූපෙත් ලෝකේ තියෙන වෙයින් කොටහක් අපේ මගේ අපේ සංස්කෘතිය අපේ බුද්ධ ආගම කියලා අල්ලනවා. ඒ අල්ලන දේ ඇල්ලුවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒවා නිතරම විපරිණාමයටපත් වෙනවා. ඒවා රූපවල අත්‍යන්ත ලක්ෂණයක් රුප්පණ ලක්ෂණය විපරිණාමයටපත් වෙන එක. ඉතින් මේ විපරිණාමයටපත් වෙනකොට අල්ලගත් එක්කනට අනිවාර්ය තැවීමක් ඇති කරනවා. අනිවාර්යම ශෝක පරිදේව කියලා කියන්නේ ඇඬුම් දෙඩු දුක්ඛ දෝමනස උපදිනවා. ඒක නිසා එහෙම යම් රූපයක් අල්ලගත්ත නිසා රූපේ විපරිණාමයේ හරහා ශෝක පරිදේව දුක්ඛ දෝමනස නොදෙන රූපයක් මගේ සර්වඥතා ඥාණයට පේන්නේ නැහැ. ඒ නිසා අපි යම් ප්‍රමාණයක් රූප කන්දක් අල්ලගෙන ඉන්නවනම් ඒහා ප්‍රමාණයක් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපදිනවා. මොකද සෑම රූපයක්ම විපරිණාමයටපත් වෙනවා. කිසියම් රූපයක් මේ ලෝකේ නিত্য සුඛ සුබ නැහැ. ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ නිසා යම් කොටසක් අල්ලනවා නම් ඒ අල්ලපු කොටස ඒ අල්ලන ලද අභිරමණයෙන් අල්ලන ලද කෙනාට ඒකාන්ත ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපදවනවා. ඒ නිසා මේ රූපයන්ගෙන් ශූන්‍ය භාවයට නැත්නම් හිස් භාවයට ඉවත් කරන භාවයටපත් කිරීම තමයි සරුවචන් වහන්සේ බෝමඩමෝදී සාක්ෂාත් කරන ලද ඒ බෝධි ඥානවල හරය වශයෙන් පෙන්වන්න තියෙනවා. ඒ නිසා මේ ප්‍රකාශ දෙකෙන් පස්සේ සරුවචන්සේ සඳහන් කරනවා අයංකෝ ආනන්ද විහාරෝ තථාගතේන අபிසම්බුද්ධෝ යදිදං සබ්බ නිමිත්තාණං අමනසිකාරා අජ්ජත්නම් ශුඤ්ඤතං උපසම්පජ්ජ වීරිතු මම ආනන්ද බෝධි සම්බෝධිය සාක්ෂාත් කරන වෙලාවේදී නැත්නම් සම්බෝධියටපත් වෙනකොට එහෙම නැත්නම් තථාගතත්වයටපත් වෙනකොට මට හොඳට වැටහිච්ච දේ තමයි යදිදන් සබ්බ නිමිත්තානං අමනසිකාරා රූප නෙවෙයි රූප නිමිත්තවත් මානසිකාට ලක් කරන්නේ නැතුව නැත්නම් ගෙවම් කරලා නැත්නම් හිස් කරලා සබ්බ නිමිත්තානං අමනසිකාරා අජ්ජත්තං ශුන්්‍යතං උපසජ්ජ උපසම්පජ්ජ විරුද්ධ අධ්‍යාත්මයට හිත යොදලා වර්තමාන මොහොතට හිත යොදලා මෙතෙන්ට හිත යොදලා මම කියන එකට හිත යොදලා එහි පවතිනා වූ හිස් බවට එළඹ වාසය කිරීම තමයි බුදු වෙනකොට මම දැක්කේ එහෙම නැත්නම් බුද්ධත්වයේ කියලා සාක්ෂාත් කරණේ කියලා සර්වඥතා ඥාණය කියලා නිවන් දැක්කයි කියලා ප්‍රබුද්ධ වුණයි කියලා මට උනේ ඒ යම් තා කෘතඥෙක් රූප හෝ රූප නිමිති අල්ලගෙන ජීවත් වෙනවද මම ඒ සියලු රූප සහ රූප නිමිති වලින් හිස්සුණා එහෙම නැත්නම් අනිමිත්ත රූප හෝ රූප නිමිත්ත මනසිකාරේ පවත්තන වෙනකොට අනිමිත්ත මනසිකාරයමයි මේ වෙලාවේ තිබුණේ ඒ වගේම ආධ්‍යාත්මයට හිත යොදලා එහි පවතිනා වූ මේ හිස් බවට නැත්නම් මේ මම දැන් මෙතන කියනකොට අපිට දැනෙන යම් ප්‍රමාණයක් තියෙනවනේ විස්තර කරගන්න බැරි අත්දැකීමක් ආන්නේ හිස් බවට හේතුව දාගෙන ඉන්න එක තමයි මම අවබෝධ කරපු දේ. ආනන්ද මම මෙන්න මෙවැනි දෙයක් අවබෝධ කරගෙන මම විවේක නින්නේව විවේකයට නැමුණා වූ විවේක පබ්බහරේන හැරමිටියකට එල්ලගත්තා වගේ හැරමිටියක එල්ලී ගත්තා වගේ විහෙර විවේකයේ එල්ලීගෙන විවේක පෝණේන විවේකයට ප්‍රවණතාවයක් ඇතුව වූපකට්ටෝ තනිව ඒ වාගේම නික්කම්මා අභිරතේන නික්මීම අභිරමණය කරමින් බ්‍යන්ත භූතේන තනිව ජීවත් වෙනකොට මාකරා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජරාජ මහාමත්ය තිත්‍ය තිත්‍ය ශාවක වෙනවා මම මේ විදිහට උපයාගෙන පැත්තකටලා ඉන්නකොට මාකරා භික්ෂුන් වෙනවා භික්ෂුණීන් වෙනවා උපාසක වෙනවා වාසිකා වෙනවා රජවරු වෙනවා ඇමතිවරු වෙනවා අන්‍ය තීර්ථක වෙනවා අන්‍ය තීර්ථක ශ්‍රාවක වෙනවා මම ඇත්තට කියනවා මම බුදු වෙනකොට දැක්කේ ওই රූප හෝ රූප නිමිති අතහැරීමක සමතුලිතතාවයක් මම දැක්කේ ආභ්‍යන්තරයේ ආධ්‍යාත්මයේ තියෙන ශූන්‍යතා විහරණය ඒක නිසා කරුණාකරලා ඕගොල්ලෝ මං අගය කරනවා නම් ඔයගොල්ලොත් විවේක නින්නේන විවේක පෝණේන විවේක පබ්බහරේන විවේකයට නැමුණා වූ විවේකයට ප්‍රවණතාවයක් දුන්නා වූ විවේකයේ හැරමිටියක් කරගත්තා වූ විවෝපකට්ටෝ තනි වෙලා නික්කම්මා විරතෙන මේ රූපයන්ගෙන් වෙන් වෙන පැත්තට නැමිලා ගත කරන්නයි කියලා තියෙනවා බ්‍යන්ති භූතේන තනි වෙලා කියලා මම මේ යත්තන්ට උපදෙස් දෙනවායි කියන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න සරුවචනංශ මේ කරපු දෙයක් කියන්නේ. යෝගෙම කියපු දෙයක් කරන්නේ. සර්වචන්නාංශයේ ප්‍රසිද්ධ වේදිකාවට ගිහිල්ලා දේශපාලන රැස්වීමකට සම්බන්ධ වෙලා කිව්වොත් රාජරාජ අමාත්‍යවරුන්ට tempත් වෙල්ලයි කියලා. ඒක වෙන්නේ කරන්නත් බෑ. එතකොට ඒක කටින් දෙකක් කිව්වා වෙනවා. ඒ නිසා සර්වචන්නාංශයේ සර්වඥතාඥාන අවබෝධ කරලා උන්වහන්සේගේ ඊතුරු 45 අවුරුද්දම 35ක් හොඳටම අපිටත් වැඩි යෙදී ගත කරා කාම ලෝකේ රජ සැප ඊට පස්සේ අවුරුදු 45ක් විවේකයක් පෙන්නවා. විවේක නින්නේන විවේක පෝනේන විවේක පබ්බහරේන වූපකට්ඨේන නිකම්මා විරතේන බියන්ති භූතේන. මේක දකින්නේ අද අපි අපි දකින්නේ බුදුහාඳුරෝ බස් එක එනකන් හන්දියට ඇවිල්ලා ටෙන්ට් එකක් අත ඉන්නවා තමයි පේන්නේ. කොහොද යන්නලා ඇතලා ඉන්නේ බුදුහාඳුරෝ මේ දවස්වල. හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිමයක් අටවලා තියෙනවා. මේ පිටත් වෙන්න ලෑස්තිලා පාරායනට ඇවිල්ලා ඉන්නේ බස් එක එනකන් ඉන්නවා. මොකද අපිට කැමැති නෑ බුදුරජාණන් වහන්සේ මේ විවේක පොණ විවේක නින්න විවේක පබ්බහරේන කැලේක ඉන්නවා දකින්න කැමැති. ඒකට අපිට යන්න වෙනවනේ කැලේට. ඊට ලේසි බුදුහාමුදුරුවෝ හන්දියට වඩම්ම ගත්තා. අද බෞද්ධයා බුදුහාමුදුරන්ට උගන්වන බුදු වෙන්නේ නැහැටි. ඔබ වහන්සේට පුළුවන් නම් අපිට ඕන විදිහට බණ කියන්න අපිට ඕන විදිහට බුදු වෙන්න එතකොට අපි ඔබ වහන්සේ පස්සේ එනවා හැබැයි ඔබ වහන්සේ කියන බණ අහන්න අපි එන්නේ නැහැ කැලේට ඔබ වහන්සේ කියන්න ඕන දෙයට අපි ලෑස්ති නෑ නැමෙන්න. ඔබ වහන්සේට පුළුවන් නම් ගිහියෝ නිවන් දකින්න හැටි කියන්න. එතකොට අපි නම් දහස් ගන්නනේ. ඔබ වහන්සේ කියනවා නම් භූපකට්ටේන විවේක නින්දේන විවේක පබ් ඕනේන විවේක පබ්බහරේන ඒ භූපකට්ටේන නෙක්ඛම්මා විරතේන එන ඔබ වහන්සේ අකුලගෙන පැත්තකට එන්න අපි අපේ බුද්ධ ආගමක් අරගෙන යන්නම්. ඒ නිසා බලංගොඩ ආනන්ද මච්චහම්රෝ ලියලා තිබුණා අනේ ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ වඩින්න එපයි කියලා. බුදුජානනාංශයට සංදේශයක් කවලා තිබුණා 1956 වඩ නොවඩින වෙන බුදු පියාණන් වහන්සේ මොකද මේ බෞද්ධයෝ දැක්කොත් බුදුහාඳුරන්ට අපස්මාර ඇදී. අද කරන විකාර. ඒක නිසා මේ තියෙන දේවල් දකින්න නොවැඩුණු මැන. ඉඳලා පස්සේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ගියාට පස්සේ වගේ පුළුවන් නම් ඇවිල්ලා බලන්න හොඳ දෙයක් බලන්න ඕන නම් මේ කාලේ ආවොත් නම් තියෙන්නේ විතරජානන් වහන්සේත් නටවන යුගයක්. මට මතකයි ඒ දවස්වල අපි ඔය බුද්ධහම වෙන ඉච්චර උනන්දුවක් නැති වෙලාවේ කියපු විහිළු කතාවක් සූකර නැතුමත් තිබුණලු මාර පරාජය. ඒකට තණ්හා රති රංග ඇවිල්ලා නටනවා බුදුරජාණන්සේ ගහක් කුලේ ඉඳගෙන අත මෙහෙම කරගෙන ඉන්නවා. නමුත් නටවන මනුස්සයට වැරදිලා බුදුහාමුදුරුව සිවුරුකණ අල්ලගෙන කන්නාවිනෝ නටවලු තණ්හා ගහක් උනට වෙලා අත මෙහෙම කරගෙන ඉන්නවලු. ඉතින් රූකඩ නැටුම යනකොට ගල් ගහන්න පටන් ගත්තලු මිනිස්සු. අර උඩ යන කාට උ බීලනේ නටන්නේ. බුදුහාමුදුරුවගේ රූකඩේ නටවනවලු. තණ්හාගේ රූපේ ගිහිල්ලා ගහක් උලට වෙලා අද ඉතින් ඒ රූකඩ මනසට වෙච්ච දේ තමයි වෙලා තියෙන්නේ. අද කරන්න හදන්නේ බුදුරජාණන්සේ නටවනවා තණ්හා රජ වෙලා. තණ්හා කියලා බොමට ඉඳගෙන බණ කියනවා. අපි අදහන්නේ තණ්හාගේ බණ ටික තමයි. බුදුචානන්සේක වැටිල්ල නිකන් නාඩගමක් විතරක් කියලා. මම මේ ගෙදර ඉල කිව්වට පස්සේ අම්මා බැන්න මට බැනිල්ලක්. උඹලගේ මේ කට ගන්නවට කියන වචන නිසා කරගන්න අකුසල කර්ම කියලා. ඉතින් මං කව මට මේ යාළුවෙක් කියපු කතාව මං කිව්වේ ඉතින් මම කරපු එකක් නෙවෙයි කියලා. ඒක කියලා වැඩක් නැහැ. උඹලා ඉස්කෝලේ යනට වැඩිය හොඳයි නෝනවනම් කිව්වා. මේවා තමයි ඉගෙනගෙන ඇවිල්ලා අපටත් කියලා දෙන්නේ. හැබැයි කියනකොට අම්මට hina ගියා හැබැයි. මම කරලා පෙන්නවා බුදුහාමුදුරන් නටපු හැටි. සිවුර කොන අල්ලගෙන නටනවා. තණ්හා ගිහිල්ලා ගහක් උඩටලා වාඩි වෙලා අතක් තියාගෙන ඉතින් ජාතකේ යනවා. මාර පරාජය යනවා. ඒක නිසා මේ ශූන්‍යතාවය පිළිබඳ බුදුජානකසේ කැලේට වෙලා විවේකනින්න විවේක පොහන විවේක පබ්බහාර වූපකට්ට නික්කමාබිරත සබ්බූපදී වේලා ගත කරන ටික අද අහන්න ගියෝ කැමති නැහැ. යන්න දේවා කියන මමත් වැඩි වැඩක් වැඩි කරනවා ඇත්තේ. ඊයන් මේව මතක් කරලා දෙන එක. නමුත් මේ ඒ නිසයි මම කිව්වේ මුලදිම මෙවුව අපේ තේරවාද ශාසනයෙන් කොයි තැනදී ගිලි වුණාද කියන දන්නේ නැහැ. අද ආගමක් හදාගෙන තියෙනවා අපි ධර්ම පැත්තකට දාලා ඒ නිසා අපිට ශූන්‍යතා පරිසංයුක්ත දෙයක් කතා කරනකොට නිබ්බාන පරිසංයුත දෙයක් කතා කරන තේරෙන්නේ නැහැ කියලා. තේරෙන්නේ නැතිකම නේ තේරෙන්න ඕනේ නැතිකම තියෙන්නේ. මොකද ඒවා තේරුම් ගත්තාම තමන්ගේ රුචියංකම් අරුචිකම් වලට පෞරුෂත්වයට අපි මේ දරුවන්ට උගන්වන දේවල්ට විරුද්ධ යෑමක් වෙනවා. නමුත් ਸਰවචන්සේ පැහැදිලිවම සඳහන් කරලා තිනවා මේක ගඟ දිගේ ඉහළට පීරන ගමනක්. පටිශෝත ගාමී ගමනක් මේකේ තියෙන්නේ. ඒක නිසා ඔය කැමැති ඔක්කොට මේක හම්බ වෙන්නේ ඒ සඳහා තමන්ගේ අවතුම් පැවතුම් දිනු කරගන්න කැමති නැත්නම් කොච්චර දක්ෂ භාවනා කෙනෙක් කරත් භාවනා කරත් කොච්චර හොඳම කමටහන හම්බුණත් කොච්චර තමන් දවස පුරා මහන්සි වුණත් ඒ රුචි අරුචිකම් වල වෙනසක් ඇති කරන්න කැමති නැත්නම් විශේෂම විහාරේ ආහාර විහාර මනෝව්‍යාපාර කියන එකේ මේ විහරණය ඒකෝ උපකට්ටෝ එකලා වෙච්ච ගණ්‍යා කෙරෙන් වෙන් වෙච්ච. ඉතින් මේක සම්බන්ධයෙන් හිතනකොට හුඟ දෙනෙක් ඒ තමන තියෙන ගිහි යුතුයකම් රාජකාරීත් එක්ක බලනකොට හිතෙනවා මේක මේ ආත්මේ කරන්න බැරි දෙයක් වෙන්න ඇති. මේ මේ කියන විවේකයේ මේ එකලාභව සහ මේ ඝණයා කෙරෙන් වෙන්වීම නමුත් ਸਰුවචනාංශික තුන් කට්ටායමකට කියලා දෙන්නේ. එකක් තමයි කායික විවේකය. අපි මේ වගේ වෙලාවක අපි කායිකව ඝණයා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව. ඒ කියන්නේ ජනසංගනිකායෙන් වෙන් වෙලා නෑදෑයෙන් වෙන් වෙලා අපි කාය විවේකයක් ලබනවා. ඒ කාය විවේකයක් ලබලා උත්සාහ කරනවා මේ බුදුහාමුදුරුවෝ කේපිදට ඒකෝ උපකට්ටෝ ගනස්මා කියන தත්ත්වය ඇති කළ දුන්නාට පස්සේ බුදුජානන්සේ කියන ඒ සාමයිකං කන්තං චේතෝ විමුක්තිය කියන විදිහට මේ සම්මත ලෝකයේ තියෙන මන බන්ධනවෝ සමාධියක් ගන්න පුළුවන් කියලා. ඒ වාගේම පුළුවන් නම් අසමායිකං අකුප්පං චේතෝ විමුක්තිය මේ ලෝකටයි නැති ලෝකෝත්තර වූ අකුප්පාව චේතෝ විමුක්තිය ගන්න පුළුවන්ද කියලා එතකොට ඇති වෙන විවේකයට කියන්නේ කාය විවේකයට ඉහළින් තියෙන චිත්ත විවේකය කියලා. ඒක කියන්නේ gedara hitiyat කුස්සියක වැඩක් කරත්, ගොවිපලක වැඩක් කරත්, කාර්යාලයක වැඩ කරත්, Tamange හිත නීවරණයන්ගෙන් තොරයි කියලා දන්නවනම් ඒක කාය විවේකයට වැඩිය ශ්‍රේෂ්ඨයි. පරිසරය නෙවෙයි කතා කරන්නේ. මේ කාමච්ඡන්දය දුරු කරලා එකලා බව කියන ඒකෝදි බව කියන ඒකාග්‍රතාවය කියන මේ සමාධියක් තමන්ට ඇති කරගන්න පුළුවන් දෙයක්. ඉතල අපි මේ වගේ තැනකදී ඇති කරගෙන ඒක ටිකක් දුරට සක්මණේජීත් ගන්න බලන්න. ඉඳගෙන භාවනා කරලා යම් ප්‍රමාණයකට ඒ කාන්තිමත් වූ ඒ සාමයික වූ ඒ චේතෝ මුත්‍ය අත්දකලා ඒක බලනවා සක්මණේදී ටිකක් මිනිසුත් එහෙම යනවා. තමනුත් ටිකක් එමේ ක්‍රියාකාරකම් කරනවා. තමනුත්ත් රූප පේනවා, සද්ද ඇහෙනවා, කයත් ක්‍රියාත්මක වෙන ගමන් ඔය කියන සාමයික වූ කාන්තිමත් වූ චේතු මුත්‍ය රසය ගන්න පුළුවන් කියලා. ගන්න පුළුවන් නම් සමාධියෙන් පරියන්කෙන් ගන්න පුළුවන් නම් ඊට පස්සේ එදිනදා වැඩක් කරන ගමන් කෝපයක් පිටනක් හොදන ගමන් ඒ අරන් මේ භාවනා වැඩමුළුව ඇතුලේ තියෙන වැඩක් කරන ගමන් මේ චේතෝ විමුක්තිය නැත්තම් හිතෙන් ඒ වැඩේ ඒකට කියන්නේ මුළු හදින්ම ඒ වැඩේ විතරයි කරන්නේ ඉස්සර පස්සර කල්පනා කරන්නේත් නැහැ අනුන් කරන දේවල් බලන්න යන්නේත් නැහැ Taman දිහා අනුන් කවුරු බලන ඉන්නවද කියලා බලන්න යන්නේත් නැතුව කරන වැඩේ දෝතිම්ම කරන එක. එතකොටත් විවේකයක් තියෙනවා. එතකොට මේ විවේකය අර කියන කණ්‍යා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් වැඩිය ශ්‍රේෂ්ඨයි. නමුත් ඒක හරි ශිල්පීයයි. ප්‍රතිපදාවෙන් පමණමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒක සඳහා අනන්ත අප්‍රමාණ උත්සාහ කරන්න ඕන වැඩි වැඩි. අන්නේම කරගෙන කරගෙන ඉන්නකොට උපදි විවේකයේ කියලා ඊට වැඩිය බොහොම ගැඹුරෙන් මේ නීවරණ මතු කරන යට තියෙන ඒ ඒ ප්‍රභවය ඒ ඇති කරන ප්‍රවණතාවය දැක ගන්න පුළුවන් වෙනවා. ඒ දැක ගන්න ඉස්සර වෙලා චිත්ත විවේකේ ටිකක් සකස් කර ගන්න ඕනේ. සකස් කරගත්තාට පස්සේ තමයි උපදි විවේකයට යනවට. දැන් මේ ශුන්්‍යත සූත්‍රය ඉස්සරහට අපි බුදුජානන්සේ ගෙනියන්නේ එතෙන් තමයි. හැබැයි ඉස්සල්ලා අවධාරණය කරනවා මේ කායික පරිසරය. අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. ශුඤ්ඤාගාර කියන කොටත් කාම ලෝකයෙන් හිස්තනක් ගැන කතා කරනවා. මෙතෙන්දී කියනවා ඒකෝ ූපකට්ටෝ ගනස්මා. තනිවියන් එකලාවයන් ගණ්‍යා කෙරෙන් වෙන් වෙනවා. වෙන් වෙලා සාමිකං වච කන්තං චේතෝ විමුක්ති. මේ විදිහට ඒකට පෙත කතා ප්‍රවිෂ්ටි ඇති කිරීමට සරුවචනාංශය සඳහන් කරන්නේ මම ආනන්ද සම්බෝධියේදී මේක ආબોධ කරගෙන මම ඊට පස්සේ අර විදිහට විවේකයට බර ජීවිතයක් ගත කරනකොට මා කරා වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාව වෙනවා. රාජරාජ අමාත්‍යවරු වෙනවා. තිත්‍ය තිත්‍ය ශා วก වෙනවා. ආවට පස්සේ මම ඊයත්තන්න කියනවා ඔය ඇත්තන්න ඕනේ නම් අවශ්‍ය නම් ඔය කියන චේතෝ විමුක්තිය මේ මම කරපු දේ මම අත්දකපු දේ බුද්ධ විඳින්න මෙන්න මෙහෙම පරිසරයක් හදාගන්න. අර කායික විවේකය සාතික කරගන්න එහෙම නැත්නම් අපි දාසියෝ බවට කාන්තාරික තනි වෙච්ච ව්‍යාලයන්ට අහු වෙච්ච කෙනෙක් බවට ඉරගේකට අහුවෙච්ච කෙනෙක් විදියට ණයක් ගත්ත විණියෙක් විදියට රෝගාතුරෙක් විදියට කඹරනවා. කැමැතිනම් ඒව ඒව අඩු කර ගන්න බලන්න නිකන් මේ පහඳින්න යන්න එපා. ඔය ඉන්න ඝණයා කෙරේ කුලයා කෙරේ. ඒ කවදාක සන්තෝෂ කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ ලෝකේ එක එක්කත් මැටර නෑ. ඝණයා සහ කුලයා සන්තෝෂ කරලා. ඒක නිසා ඒක ප්‍රමාණයට කරන්න අපිට උදව් කළා තියෙන මිනිස්සු අපි ඒකට උදව් කරන්න ඕනේ. නමුත් Taman දැනගන්න ඕනේ මේ දාසභාවයෙන් පොඩ්ඩක් මිදිලා මේ කරන රෝග තත්වයෙන් වෙන් වෙලා මේ හිරගෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා මේ කාන්තාරෙන් අපිට එළියට එන්න බැරිද ආන් ඒ සඳහා බුදුරජාණන්සේ කියනවා ඒක නිසා ආනන්ද උඹලා භික්ෂූන් වහන්සේලා වශයෙන් මෙන්න මේක තේරුම් ගන්න ඕනේ මේ සරුවචනස්මේ වටෙන් ගොඩෙන් කියන එක මෙහෙම තේරුම් ගන්න ඕනේ කැමැති වෙන්න ඕනේ භික්ෂුවක් කැමැති වෙන්න ඕනේ අජ්ජත්මේව ශුඤ්‍යතං උපසජ්ජා උපසම්පජ්ජ වේරිසාමි මම ඇතුළත ශූන්‍යතාවයට හිත යොදා ජීවත් වෙන එකයි මම කරන්න ඕනේ කියලා මේ මේ කතාවෙන් ඔබලා තේරුම් ගන්න. ඔබලා මගේ භික්ෂුන් නම් මං කියන දේ අහනවා නම් අපේක්ෂා කරන්න ඕනේ අභ්‍යන්තර අජ්ජත් අරමුණේ හිත පිහිටුවලා එහෙම නැත්නම් ඒකත් ගෙවම් කරලා ආධ්‍යාත්මයේ ශූන්‍යතාවයේ එළඹ වාසය කිරීම තමයි බලන්න ඕනේ. ඒ නිසා අජ්ජත්මේව චිත්තං සන්තහ පේතබ්බං. ඒ නිසා ආනන්ද අධ්‍යාත්මික අරමුණෙයි නැත්තම් කය ඇතුලේ තියෙන මොකක් හරි අරමුණක් අරගෙන ඒකේ හිත පිහිටවන්නයි කියලා තියෙනවා. අපි කියන්නේ කායනුපස්සනාව කියලා ඒක තමයි අනිත් ඇඟවල ਸਰුවචනාංශයක සඳහන් කරලා තියෙන්නේ. ඊකට sannisadee තබ්බං ඒකේ ඉඳ වාඩි කරෝපං හිත දුවන්න පණිර දෙන්න එපා ඒකේ පట్టල කරෝපං. ඒකේ පිහිටවපං ඒකේ පట్టල කරපං ඒකෝදිකාතබ්බං. නන්නත්තර අරමුණට දිගට යන්නේක අරමුණෙන් අරමුණට පණින එක කාමච්ඡන්දේ කියලා කියන්නේ ਸਰවචනසික වචනේ. ඒ වෙනුවට එක අරමුණක විශේෂයෙන්ම ආධ්‍යාත්මික ගෝචර අරමුණේ මධ්‍යස්ත උදාසීන අරමුණක හිත තැම්පත් කිරීම කියන්නේ ඒකෝදි භාවය. ඒකාග්‍රතාවය කියලා කියනවා. හිත එකලස් කරනවා කියලා කියනවා. සමතය කියලා කියනවා. සමාධිය කියලා කියනවා. ඒ වෙනුවට නන්නත්තර අරමුණේ විසිර යාමට කියනවා කාමච්ඡන්දේ කියලා. ඒ නිසා හිතන්න අපි දවසක සතිපට්ඨානය අහපු නැති කාලෙක මෙවැනි ධර්ම දේශනාවක අර්ථයට යොමු නොවිච්ච වෙලාවක අපේ හිත මොකේද තියෙන්නේ කියලා. මොන අරමුණේද තියෙන්නේ කියනවත් දන්නේ නැහැ. කොච්චර අරමුණෙන් අරමුණට පන්නවද රූපෙන්, ශබ්දෙන්, ගන්ධෙන්, රසයෙන්, ස්පර්ශයෙන් ඇහැට පේන රූප කිව්වම කහ පාට, නිල් පාට කියලා ගොඩක් දේවල් තියෙනවා. රවුම් හතරස් කියලා විවිධ හැඩතල තියෙනවා. මේ හැඩතල මාරු කරන්න පුළුවන් තරමට අපි පොහසත් කියලා හිතනවා. විවිධ රූප විවිධ හැඩතල වලින් ගන්න පුළුවන් මිනිහා ලොකු පොහසතෙක් කියලා හිතනවා. විවිධ කර්ණ රසායන සංගීතරාව ගොඩක් තියෙන එක නා පොහසත් කියලා කියනවා. විවිධ ගන්ධ જાති, සුවඳ જાති තියෙන එක නා පොහසත් කියලා කියනවා. විවිධ රසමසවුළු දිවල් දවල්ට එකයි රැට එකයි කියන කට්ටිය හොඳයි කියලා හිතනවා. ඇඳ පුටු කොට්ට මෙට්ට යාන වාහන සුකොපපෙක විචිතරමට පොහසත් කියලා කියනවා. නමුත් සරුවචාන්සේ සඳහන් කරනවා මේක කාමච්ඡන්දේ පිළිබඳව ප්‍රසිද්ධම සාධකේ. ඒ වෙනුවට ඒකෝදි භාවයේ කියන ආධ්‍යාත්මික ගෝචර අරමුණක හිත තැම්පත් කරන්න පුළුවන් නම් ඒ තැම්පත් කරන්න උත්සාහ කරන කෙනාට පමණක් තියෙනවා තමයි මෙතෙක් හම්බ කරපු දේවල් කොච්චර හුරස්පරස් වෙනවද කියලා. අරියාදුවට හිටලා තියෙනවා. අනිවාර්යයෙන් මේක විය යුතු නැහැ ප්‍රතිපදාව දන්නවනම්. නමුත් ප්‍රතිපදාව දන්නේ නැත්නම් ඒකාන්තයෙන්ම අරියාදුවට හිටිනවා. අරියාදු නොවි ඒ තරම් අපිට සැප සම්පත්තියෙද්දි අපි කොහොමද හිතක් ඒකෝදි භාවයටපත් කරන්නේ ආධ්‍යාත්මික ගෝචර අරමුණේ ඒක තමයි ශිල්පේ ඒක තමයි ප්‍රතිපදාව ඒක කොච්චර ශක්තිමත්ද කියනවනම් කොච්චර පොහසතෙකුට වුණත් කොච්චර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශේ ගිලී එලි ගලි වාසය කරත් ඒක ප්‍රයෝජනේ සලකලා අවශ්‍ය වෙලාවට පාවිච්චි කරලා තමන්ගේ හිත ආධ්‍යාත්මික ගෝචර අරමුණේ තැම්පත් කර ගැනීමට හැකියාව මනුස්ස හිතේ තියෙනවා. වෙන විදිහකට කියනවා නම් අපි කොච්චර මේ මනුස්ස කය හිතයි කෙලසඳ හැදුවට බුදුහාමුදුරු පෙන්න ප්‍රතිපදාව ඊටට උඟාක් බලවත්. උඟාක් බලවත්. ඒ නිසා බුදුරජාන් වහන්සේ කොයි පව් කරන කෙනාටත් කොයි දුස්සීලයටත් පොහසතටත් දුප්පතට සමසේ කියනවා මේ වෙනකොට සෑහෙන්න පටලවාගෙන ඇති අනාගෙන ඇති විවිධ රූප රස ගන්ධ රස ස්පර්ශ ලබා ගැනීම සඳහා පින්කම් කළ දිවි ලෝකයට ගන්න කල්පනා කරන්න ඇති ලබන ආත්මේ රජ රාජමාත්‍ය වෙන්න කල්පනා කරන්න ඇති මේ මොනවා තිබ්බත් ප්‍රතිපදාව ඉගෙන ගත්තොත් මේ කපන්න පුළුවන් මෝහ පටල කියලා කියන්නේ මෙව්වට මේ සංසාරේ පුරාවට අපි ළඟ එනාවෝ අදිස්ථාන ආශාවල් යන්න බලාපොරොත්තු බලාපොරොත්තු සේර මෝහ පටල. නමුත් සතිය එක චිත්තක්ෂණයක වැඩවුවොත් ඒ සංසාරගත මොහ පටල සියල්ලම ඒ චිත්තක්ෂණේ කපන්න පුළුවන්. ඒ සඳහායි සරුවචනසු මේ ආධ්‍යාත්මික ගෝචර අරමුණේ ශූන්‍යත්වයට එළඹ වාසය කරන්නයි කියලා කියන්නේ. ඒ නිසා බුදුජානනාංශේ කතා විවර කරලා විවර කරලා නෙවෙයි. උපදේශ පන්තියක් විදිහට ආනන්ද සාංශර මතක් කරන නිසා ආනන්ද මෙන්න මේ දෙයක් භික්ෂුන් වහන්සලා වශයෙන් අපේක්ෂා කරන්න. ඒ මොකද්ද අනේ මගේ හිත ආධ්‍යාත්මික ගෝචර අරමුණේ ඇතුළත නැමිලා මේ හිස් බව දකිවා ඒ නිසා මම ආධ්‍යාත්මික ගෝසර ආරමුණේ හිත සන්තහපේතබ්බං සමාදාහපේතබ්බං පතිත්ථාපේතබ්බං කියලා අරමුණේ හිත බැඳ තැබීමට ඒකෝදි කාතබ්බං හිත එකලස් කිරීමට මම උත්සාහවන්ත වෙනවා ඉතින් එදා තමයි මෙන්න මේ අදහස හිත වැඩින දවසේ තමයි හැබෑ වෙනස සිද්ධ වෙන්නේ. ඉතින් මම හුඟක් වෙලාවට මම කියලා තිනවා මේ වෙලාවෙත් කියනවා මේ වෙනස නිවනටත් වැඩි. මෙච්චර මේ කාමයට ගත වෙලා උදේ රාත්‍රී නැතුව දිවා මේ අතිකාල සේවාවල් කරමින් කාමයේ හොයලා ඉන්න කෙනෙක් උනත් සාර්ථක වෙච්ච කෙනෙක් උනත් නැති උනත් ඒ මනුස්සයා කල්පනා කරොත් මම මේ ආධ්‍යාත්මික ගෝචර අරමුණක හිත සමාදම් කරවන්න ඕනේ, පట్టල කරගන්න ඕනේ, ඉඳවන්න ඕනේ, එකලස් කරගන්න ඕනේ කියලා ඒ මිනිස්යාගේ ප්‍රයත්නය තුළ පේනවා අපි මෙතෙක් කල් ලෝකේ ඉගෙන ගත්ත හැම දෙයකටම සම්පූර්ණ වෙනස් පැත්තක් මේ කතා කරන්නේ කියලා. ආන්නයකට නැමින මිනිස්යාගේ ඒ නැමියාව මේකට කියන්නේ කුසල ඡන්දේ කියලා. ඒක ආශ්චර්යවත් දෙයක් මේ ලෝකේ තියෙනවා. ඉතින් ඒකට ගොඩාක් බරපාර සාධක ගොඩක් බලපානවා. මේ කාම ඡන්දේ ඇති වෙන්න බඩ පුරවලා බත් කන්න ටිකක් නැති, ඉඳ ගන්න ආසනයක් නැති, විලිවා ගන්න ඇඳුමක් නැති මනුස්සයාට මෙතෙන් දෙන්න අමාරුයි. මොකද හීනමානේ තදින් බලපාන මේ වගේ ඇවිල්ලා ඉඳගෙන බණක් අහන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒක මම උගෝක් ධන කුවේර මනුස්සයාටත් පුදුමාකාර බයක් තියෙනවා. මේ වගේ තැනක ඉඳලා මාව මරලා දායිද දන්නේ නැහැ. වස්තු පැහැර ගන්න හදනවත් දන්නේ නැහැ කියලා. ඒ නිසා මධ්‍යම පන්තිකේ ඉපදීම ඊටාම වැදගත් වැදගත් වගේම ධර්මයකට අහුම්කම් දීලා අපි මෙතෙක්කල් නන්නත්තර වෙච්ච පාරේ ගියා අඩු ගානේ පාරේ 100 100ක් අයින් කරන්නේ නැතුව ලදලද වෙලාවේ ආධ්‍යාත්මික ගෝචරාරමුණක හිත තැම්පත් කිරීම උත්සාහ කරලා බැලුවොත් ඒ කෙනාට දවසක් එයි මම දවසේ දවස් පැය කීයක් අනන්ත ගත කරනවද පැය කීයක් අනාගාමි වෙන්න ගත කරනවද දවසේ පැය කීයක් අපි අනනවද? දවසේ පැය කීයක් අනාගාමි වෙන්න හදනවද කියලා බැලුවොත් අපි අන්තිම සාධාරණයි. අපිට හරි අමාරුයි එක පැයක්වත් දෙන්න අනාගාමි වෙන්න. පැය 23කටත් වැඩිය අපි දෙන්නේ අනන්න තමයි. අනන හරියක් අක්කා. උදේ ඉඳලා හැන්දෑනකම් කක්කානාන ඉඳලා කියනවා මගේ හිත එක තැනක හිටින්නේ නැහැ. මට භාවනා කරනකොට ඇඟ හෙල්ලෙනවානේ. එල්ලෙන්න නෙවෙයි උසල තරි ගහින්න ගහන්න වටනවා කරන වැඩ වලට ආයි පැය 23 වට එක පැයකින් කොහොමද අර පැය 23 කක් අපි යන්නේ. කක්ක හොදන්නේ. ඒකටයි අපි මේ වගේ වෙලාවට ගන්න වැසි පැය 24න් වැඩි වේලාවක් ඒ භාවනා පැත්තට දාලා ටිකක් තියාගන්නවා තාමත් අර පළපුරුදු වැඩ කරන්න. මොකද එක සැරේ මේකට අර කූඩල් එක සැරේම කොට්ට උඩ තියන්න බෑ. ඌර හැමදාම පිරිසුදු පොලෝක තියන්න බෑ. ඒක ටික ටික පුරුදු කරන්න ඕනේ. ආන්න එහෙම ගිහිල්ලා යම් දවසක අපි හිත හදාගත්තොත් අරක අපි අවාසියට ගන්න නෑ. ඒ තිබුණ පෝසත්කම් තිබිච්චාවයි. ඒ තියෙන ආශාව තිබිච්චාවයි. ඒ තියෙන කාමච්ඡන්දේ තිබිච්චාවයි. ඔබ ਸਰවචනසගේ ප්‍රතිපදාවට අනුව අපි මේ ආධ්‍යාත්මික ගෝචර අරමුණේ අපිට පුළුවන් දෙහිත පවත් ගන්න කියලා. ඒ නිසා ਸਰවචනන්සේ අහනවා ඒ නිසා ආනන්ද භික්ෂුවක් ඇහුවොත් මොකද්ද මේ ආධ්‍යාත්මික අරමුණේ හිත පවත්නවා කියලා කියන්නේ? කොහොමද ඒක ਸਰුවචනාංශය අනුමත කරන්නේ? මොකක්ද ඒක ਸਰුවචනාංශය දෙන ක්‍රමවේදය කියලා අහුවොත් ਸਰුවචනාංශය සඳහන් කරලා තියෙනවා මේ ශික්ෂාවක් නැති මන නැසු සතිය නොදන්න සූදානමක් නැති හිතේ හැම චිත්තක්ෂණයකම නීවරණයි. එකම චිත්තක්ෂණයක්වත් නැ පිරිසුදු කියන්නේ. හැම වෙලාවෙම ඒ කියන කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ. ඒ ඒ බව දැනගෙන ඒ යෝගාවචරයා සැදී පැහැදිලා මල පහනක් පූජා කරලා බුදු පිළිමයක් ළඟ තියාන සීලයක පිහිටලා උත්සාහ කළොත් ඊ අර කීප විදිහටම මුළු ලෝකෙම දුක් කරදර අමතක කරලා දැන් ලෝකේ ගැන කල්පනා වයින් කරලා හරකුම් බල්ලන් එළුවන් උරගෙන කල්පනා අයින් කරලා ගන්ධිකල් ගැන තියෙන දේවල් අමතක කරලා රිදී රත්තරන් මුතුමැණි ගැන අමතක කරලා අරණ්‍යයකට ගිහිල්ලා අරණ්‍ය සංඥාවත් අමතක කරලා මේ කයට හිත ගත්තොත් නැත්නම් ඉඳගෙන ඉන්න කයට හිත ගත්තොත් අපි දන්නවා ඇයි කයට හිත ගන්නෙ මොකටද? එහෙම ගත්තේ නැත්නම් මේ හිත ස්වභාවයෙන්ම අසුචියට අදින බල්ලෙක් වාගේ බලුකුණක් කන්න අදින කබරෙක් වාගේ යන්නෙම කක්කාවටම තමයි. ඒ නිසා ආධ්‍යාත්මික කය අපි අර ගන්නවා සුද්ධ බුද්ධ භූමියක් විදියට, කෝවිලක් විදියට, පන්සලක් විදියට, පූජාසනයක් විදියට අරගෙන මේ හිත බඳිනවා. යම් ප්‍රමාණයකට මේ ඉඳගෙන ඉන්න හිත ඉඳගෙන ඉන්න කයට හිත යනවද යම් ප්‍රමාණයකට මේ ඉඳගෙන ඉන්න හිත අගය කරනවද ඒ ප්‍රමාණයට ලෝකේ අමතක කරන්න පුළුවන් යම් කිසි කෙනෙකුට ලෝකේ අමතක කරන්න බෑ අර කම්බල්ලන් ගුරන් ඉලුව අමතක කරන්න බෑ ගංගේවල් අමතක කරන්න බෑ රත්තරමුණු මැටි අමතක කරන්න බෑ කියලා කියනවනම් ඒ කියන්නේ යාට මේ කය කයේ හිත පැවැත්වීම ආගයක් ආඩම්බරයක් තේරෙන්නේ නැහැ ඒක පිළිබඳ ශිල්පීය ඥානෙකුත් නැහැ ඒ නිසා කය හිත පිට යනවා. ඉතින් මේකෙදි කිසිම කෙනෙකුට අමතර ලාභයක් සංසාරේ කවදාකවත් හම්බෙන්නේ නැහැ. ස්වභාවයෙන් කාගවත් හිත අජ්‍යත් අරමුණේ කය හිත පිටන්නේ නැහැ. සමහර හිත නැති නෑ උප්පත්තියම සමහරෙකුට මේ බණ භාවනා පිටලා තියෙන. ඒ කියන්නේ මේ කය තියෙන්නේ ಜಾතිය බෝ කරන්න විතරයි. වෙන මොකකටවත් නැහැ. අපි කොච්චර ශිෂ්ට වෙන්න හැදුවත් අපි හරහා සිද්ධ වෙන්නේ බෝ කිරීම පමණයි. වෙන මොකක්වත් නැහැ. ඒක තමයි ඔය පෝසත්කම කියලා කියන්නේ. ඒ නිසා හොඳයි උඹ උඹ මේ කය පාවිච්චි කරපන් කාමයේ සඳහා මායя කෙලෙස්. නමුත් මම බුදුහාමුදුරුත් එක්ක එකතු වෙලා ප්‍රතිපදාවක පිහිටලා මේ කාමයේ දනවන හිත, මේ කාමයේ දනවන කය, මේ කාමයේ දනවන පරිසරය අපි උපයාගත්ත දේවල් ඔක්කොම මේ වර්තමානයේ හිත පවත්නවා, කයේ හිත පවත්නවා, කායනුපසනා කරනවා කියන එකේ දැඩි අගයක් ආඩම්බරයක් දීලා ශක්විති රජ කෙනෙකුගේ ඔටුන්නක් වගේ ශක්විති රජ කෙනෙකුගේ ඔටුන්න තියෙන මිනිකොණ්ඩලක් වගේ මේ එක චිත්තක්ෂණේ ලෝකේ දෙන වටිනාම චිත්තක්ෂණය කරලා අපි මේ වර්තමාන ජීවත් වෙන්න ගත්තොත් ඒක කරන්න බැරි නම් මං කියනවා පිස්සෙක් කියලා. මං කියන බැරි නම් ඒ කියන්නේ බරපතල රෝගියෙක් කියලා. අභෞවිය පුද්ගලෙක් කියලායි ඒකට බුදුහාමර කියලා තියෙන්නේ. ඉතින් මේ පිරිස වලට ඒ වගේ තද්ද බල අමාරුකම් නැහැ. වරින් වර වරින් වර හිත අරමුණේ චිත්තක්ෂණ තියන්න පුළුවන්. ඒක බුදුන්ටත් වැඩිය ලොක් කරලා සලකන්න. ඒක මුළු ධර්මස්කන්ධයට වැඩිය ලොක් කරලා සලකන්න. ඒක මුළු සංඝයාට වැඩිය ලොක් කරලා සලකන්න. සම්පූර්ණ සීල කියලා සලකලා මේක අගේ ආඩම්බරය කරන්න කරන්න කරන්න අර හරකම් බල්ලන් ඌරම් පිළිබඳව තියෙන කල්පනා, ගංගේවල් පිළිබඳ තියෙන දරුවන්, මිනිස්යන් පිළිබඳ කල්පනා රත්තරන් මොනුමැටික් පිළිබඳ මුතුමැණික් පිළිබඳ කල්පනා නැත්නම් මේ ආරණ්‍ය පිළිබඳ කල්පනා වෙනුවට මේකේ හිත බඳින. ඒ නිසා මේකේ හිත බඳින තරමට අර කයින් වෙනවා. අර කයින් වෙන තරමට මේකේ හිත බඳිනවා. ඒ සඳහා කරන්න තියෙන්නේ මෙහි පක්ඛන්දනය. බැස ගැනීම, নিমগ্ন වීම, මේක අගේ ආඩම්බර කිරීම. අරක ගැන කතා එන කොච්චර දෝ කුණු ගන්දස්තාරින වචනයක්වත් කතා කරන්නේ. ඔය ගැන කතා කිරීමේ මොනම ලාභයක් නැහැ. ඒකේ වෙන්නේ කාලේ නාස්තිවීමක් විතරයි. සංසන්දනාත්මක කීත හැකි මට දන්නේ නැති මේ කලාව ඉගෙන ගත්තට පස්සේ මට එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් වුණේ. අද වෙනකොට චිත්තක්ෂණ දෙකක් පුළුවන්, තුනක් පුළුවන් ආදි වශයෙන් ඒ හිත වර්තමානයේ පැවැත්ම කතා කරනකොට නමුත් මුගක් වෙලාවට මගේ හිත තියෙන රූප බලන්ඩයි, ශබ්ද අහණ්ඩයි කියලා ඒ කියන්නේ කිව්වට කමක් නැහැ. නමුත් කියන්නේ කයේ හිත පැවැත්වීම තේමාව මුදුන්පත් වෙන විදිහට කතා කරනවා නම් ඒකට සංකමඨාන් සුද්ධ කිරීම කියතයි. නැත්නම් වල්පල් කියලා තමයි කියන්නේ. කැමිනි තොටේ කතා. මේවා කවදාකවත් යොමු කරවන්නේ. කෙනෙකුට අහලා සතුටක් හිතෙන්නේ නැහැ. ඒ නිසා වෙනදට වැඩිය කොච්චරක් ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්වන්න පුළුවන්. නමුත් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට වඩා ඒකෙම තවත් ප්‍රවණතාවයක් ඒකෝදි භාවයක් එකලා වීමක් තමයි උඩුකය හිත පැවැත්වීම උඩුකයෙන් ආනාපානෙ තැන තැන හිත පැවැත්වීම ආන්නේම පවත්නකොට අපි එක චිත්තක්ෂණයක් ගත්තොත් ආස්වාද ප්‍රසවාසය කියලා ගත්ත අරමුණයි මම මේ ඉස්සුමතු කරලා පෙන්වන්න හදන්නේ ආස්වාසලයි ආස්වාසේ දන්නේ එක චිත්තක්ෂණයක් ගත්තොත් ඒ චිත්තක්ෂණය මම දැන් ඉන්නේ ආස්වාසය කියලා පළවෙනි චිත්තක්ෂණය දැක ගන්න මනුස්ස හිතට බෑ ආස්වාසේ ඉන්නේ කියලා ඒකම චිත්තක්ෂණ 3-4ක් දිව්වොත් පමණයි ඒ හිතට Taman ඉන්න පරිසරය පිළිබඳ හැඟීමක් ඇති ඒක චිත්ත නියාම ධර්මයක්. ඒ නිසා පළවෙනි චිත්තක්ෂණයේදී තක්කමුක්කක් තියෙන. කලකොල බවක් තියෙන. අන්දමන්ද බවක් තියෙන. වික්ෂිප්ත බවක් තියෙන. ඒ නිසා ඒකෙදී එයාට දන්නේ කොහි ගිලත් ඇරියද කියලා. නමුත් එක විදිහට නැවත නැවතත් ආස්වාසයක් එනකොට ආස්වාසි කියලා මෙනෙහි කරලා කරලා කරලා පදන් වෙනවයි කියලා එකක් තියෙනවනේ. පට්ටල වෙනවයි කියලා එකක්. වශී වෙනවයි කියලා අන්න එතකොට කියන්න පුළුවන් හරියි. දැන් නම් මගේ හිත ආස්වාසයේ තියෙන්නේ මට ඉස්සරහටත් එන ආස්වාසයක් දැක් බලන්න පුළුවන් කියන විශ්වාසය එනවා. ආන්නේ විශ්වාසය ආවට පස්සේ ඒ චිත්තක්ෂණය අවශ්‍ය නම් සැකදුරු කරගැනීම අවශ්‍ය නම් විග්‍රහ කරලා බලන්න පුළුවන්. ආස්වාසය වෙන වෙලාවේදී ආස්වාසය කියලා දන්නවනම් එතන කවදාකවත් ආස්වාසයට රාගයක් ඇති වෙන්නේම නැහැ. ආස්වාසය කියන්නේ අන්න එහෙම අරමුණක්. කවදාකවත් මම මේ ගන්න හුස්මට ආද ආදරයක් ආසාවක් එන්න. දෙක මම මේ හුස්ම ගන්නවා කියලා ඒ හුස්මට තරහක් එන්නේ නැහැ. හුස්ම පිළිබඳ තරහක් එන්නේ නැහැ. හුස්ම ගැනීම නිසා අමතක වෙච්ච ලෝකේ මට අයියෝ අමතකුණයි කියලා තරහක් එන්නේ නැහැ. ඒ වගේම ආස්වාසේ දන්නව ප්‍රස්වාසේ නෙවෙයි කියලා දන්නවනම් මොහෙත් නැහැ. ඉතින් මේ තුන තියෙනවා නම් කියන්නේ රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැති. මේ චිත්තක්ෂණේ තියෙනවා නම් ඒ චිත්තක්ෂණයේ ක්ෂණ මාත්‍ර වශයෙන් එහෙම නැත්නම් ක්ෂණ භංගුර වශයෙන් නිවරණ නැහැ. ඒ චිත්තක්ෂණේ නැහැ. ඊට ඉස්සෙල්ලා චිත්තක්ෂණේ තියෙනවා ඊගා චිත්තක්ෂණේ තියෙනවා. දැන් මේ යෝගාචරතන එකම වැඩයි. මොකද්ද? මේ පිරිසුදුගත් චිත්තක්ෂණය මේ චිත්ත ප්‍රවෘතිය මේ විඥාන ස්රෝතය ඊගාව චිත්තක්ෂණයක් ගෙනියන්න පුළුවන්. ඉතින් කවදාකවත් මේක දැකව නැති කෙනාට වැඩිය මේක අඳුනාගෙන ඒක අගේ ආඩම්බරය කරන එකට ඒක නැවත පවත්වන්න තියෙන හැකියාව වැඩි. මේ තමයි ශිල්පේ කියන්නේ. මේක තමයි ප්‍රතිපදාව කියන්නේ. ඒ නිසා කවදා හෝ අපි කොතනක හරි දතමලා දතමලා අමාරුවේ බයිසිකලයක් නැගිටලා පදින්න පුරුදු නැයි කියලා හිතමු. අමාරුයි. උස් බයිසිකලයක නැගලා පදිනවා කියන එක ලේසි නෑ. පොඩි කාලේ නම් ප්‍රශ්න නෑ. ලොකු වුණාට පස්සේ හරි අමාරුයි. පැද්දට පුරුදු වෙලා හපුණාට පස්සේ ටික දවසක් යනකොට එයාට දෙවන්නේගේ සහයෝගයක් නැතුව බයිසිකලෙ කෙලින් කරන්න යන්න පුළුවන්. ඒක මිනිස්සයා ළඟ තියෙන හැබැයි පුරුදු. නරක දේවල් වලටයි හැබැයි පුරුදු කියන්නේ මේකත් ඒ වගේ එකක් තමයි. ආන්න මේ විදිහට ඊට පස්සේ යෝගාවචරයා මේ වෙනස් මේ හිත ආස්වාදපසට යනවා විතරක් නෙමෙයි ගිහිල්ලා ඒක විමසුන් නොනේ සලකා බැලුවොත්. විමර්ශන බුද්ධියට දාලා බලුවොත් ධම්මවිචේ සම්බොජ්ජංගට දාලා බලුවොත් ඒකේ රාගේ නැහැ, ද්වේෂේ නැහැ, මොහේ නැහැ කිව්වොත් තමයි තෙදක් ඇති කරගන්න පුළුවන්. අදිමොක්කේ කියලා එකට කියන පෙරදක්මක් අනේ මෙහෙම බලනවා නම් මට ඉතින් හෙට නැත්නම් ඊගා පරියන්කදී මේ චිත්තක්ෂණ දෙක තුනක් කරගන්න පුළුවන්. ඒකට මගේ ප්‍රතිපදා වෙන්න ඕනේ. ඒක නම් මගේ ආධ්‍යාත්මික පිටකොන්ද වෙන්න ඕනේ. දැන් මොකද්ද කරන්න ඕනේ කියලා දාන්න. ආන් එවැනි හැඟීමකින් වාඩි වුණොත් ඒකට අදිෂ්ඨාන ශක්තිය කියලා කියනවා, චිත්ත ශක්තිය කියලා කියනවා, සූදානම් ශරීර කියලා කියනවා. ඒතකොට ජයග්‍රහණේ පැත්ත වැඩි. දන්නවා එයා මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ තියෙද්දි අසික්කිත වූ, අසමාහිත වූ මේ පට්ටබඳුරු කෙලස් කොච්චරද එනවා. කතා කරන්න එපා ඒක ගැන. කතා කරන්න කරන්න කෙලස් වැඩෙනවා. කතා කරන්න කරන්න කරන්න කෙලස් වලට පොහොර වැටෙනවා. කතා කරන්න කරන්න කරන්න කෙලස් වලට ආහාර වෙන නිසා ඒ සඳහන් කරාට කමක් නැහැ මම මේ ආනාපානේ කරගෙන යනකොට මට මෙන්න මේක එනවා දැනුණයි කියලා. නමුත් කෙලස් පැත්තෙන් එපා කමටහන් සුද්ධ කරන්න. එතකොට අපි මාර්ගපාක්ෂිකයි. එතකොට අපි කෙලස් බරිතයි. අපි කමටහන් සුද්ධ කරන්න ඕනේ ආනාපාන පැත්තේ. මට ඊට වැඩිය කරන්න පුළුවන් වුණාද? කරන්න පුළුවන් වෙනකොට වැඩිම බාධා වෙන්නේ මොකද්ද කියලා කියවට ප්‍රශ්නයක් නෑ. බාධා පැත්තෙන් කතා කරන්න යන්න මේක නාස්තිකයි. සම්පප්පලාව කියන වචනේ මම මෙතනදී පාවිච්චි කරන්නේ මෝඩකම කියලායි කියන්නේ. කියන්න ඕන දේ දන්නේ නෑ. සංනිවේදනයක් නෑ. ඒව නිකන් ගමේ තොටේ කතා. එනිසා කමඨාන් සුද්ධ කරනට කෙනෙකුට කියන්න පුළුවන් නම් මට ඉස්සෙල්ලා බොහොම අමාරුවෙන් තමයි මම ආශ්වාසයක් අල්ලගත්තේ. ප්‍රසවාසයක් අල්ලගත්තේ. නමුත් දැන් මම හොඳට සැදී පැහැදිලා ගිහලා ගියාම මට වෙන්නට වැඩි ආස්වාද ප්‍රසවාස ටිකක් අල්ලන්න පුළුවන්. ඒතියෙද්දි ඒ යෝගාවචරයා මේ කියන බහ තේරුම් අරගෙන ආස්වාසය වෙලාදී ආස්වාසය දැනගන්නකොට මට වැටුනේ කොහොමද කියලා කියන්න පුළුවන්. මට ආස්වාසය වැටුනේ මෙන්න මේ තාන එක ස්පර්ශයක්ද? ඒක උණුසුමක්ද? සිසිලසක්ද? කම්පනයක්ද? තරංගාකාරද? ගැසි ගැසි එන එකක්ද කියලා ආස්වාසියේ ගුණාගුණ කියන්න පුළුවන් නම් 100ට 200ක් විශ්වාසයි කාමච්ඡන්දේ නෑ හරකම් බල්ලන් ඌරම් පිළිබඳ අදහස් නෑ ගන්ධනව පිළිබඳ කතා මනුස සංකල්ප නෑ රත්තරන් මිනිමතු පිළිබඳ කතා නෑ මෙයා ඉන්නේ හරියටම අනපනෙ එහෙම කියන්න පුළුවන් නම් කමඨාන් සුද්ධ කරන්න ඕනෙත් නෑ ඒ තරමටම පිරිසිදුයි මේ ආනාපානය පිළිබඳ අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග කියන්න දන්නවනම් ඒක නම හොඳටම තේරෙනවා මේ ටික කරන්න බෑ ලෝකයේත් එක්ක හරකම් බල්ලන් ඌලම් පිළිබඳව කල්පනා කරන මනුස්සය. ගෙවල් දොරවල් ගෑනු පිරිමි දුවා දරුවන් ගැන ගෙවල් දොර ගැන කල්පනා කරන මනුස්සයට මේක කරන්න බෑ. රත්තරන් මිනිමුතු ගැන කල්පනා කරන මනුස්සයට බෑ. ඒ නිසා මේ දෙක අතර තියෙන පුදුමාකාර සම්බන්ධයක්. යමක් දැඩිසේ අල්ලනවාද අජත්ත ගෝචර අරමුණ දැඩිසේ අල්ලනවා කියලා කියන්නේ ආස්වාද ප්‍රසආස හරියටම පරිච්ඡේද කළා දාන්නෝ. දන්න විතරක් නෙමෙයි මේකේ අලගිය මුලගේ විස්තර කියන්නත් පුළුවන් දාන්නවන්න. ඒ යෝගාචර සමතනුග්‍රහිතය කරන කෙනෙක් අට එන්න එන්න තේරෙනවා මේක ගැන වැඩිපුර යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න හිතට කාම අරමුණු ලෝකායත අරමුණු මනුස් ගාම සංඥා හරක්කු රම්බල්ලම් පිළිබඳ සංඥා රත්තරම් මිනිමුතු පිළිබඳ සංඥා එන්නේ අඩු වෙන පටන් ගන්නවා. ඉතින් අපි මේකට බුදුන් යදලා වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මේ වැඩේ අපට කරලා දෙන්නේ නැහැ. අනේ අපි දන් දුන්නා අනේ මට මේ කාම සංඥා නැතුව මේ ආනපන සංඥා දාන දෙන්න දෙන්න දෙන්න කාම සංඥා වැඩි වෙනවා. අනේ හිත දාන දෙන්න තියෙන්න එපා දාන දෙන්න ඒකට කමන්නේ මම මේ කියන දේත් පොඩ්ඩක් දැනගන්න. මොකද කාමේ දානේ දෙනකොට ඉන්දියාප්පම් පූජා කරලා බුරියානි බලාපොරොත්තු වෙන එක නෙවෙන්නේ. ඒ කාමේම ටෙම්පරරි මිලක් විතරයි වෙන්නේ. හැබැයි දාන දෙන්නේ නැතුව බෑ. අතහැරීම එතන පුරුදු කරන මතක තියානින්න එතන තියෙන්නේ අනාගතය වෙනුවෙන් වර්තමානයේ පොඩි කැපකිරීමක් කරලා අනාගතයට කට අරගෙන බලන් ඉන්නවා. මට නම් වැඩේ හරි මට නම් යණ යන තැන බුරියානි හම්බෙයි කියලා. ඒක හැබැයි ලොකු සාන්තියක් හිතට. හම්බුල නැතුණත් බුරියන්නේ හම්බ වෙනකල විශ්වාසය තියෙනවනේ. ඒ නිසා දාන දුන්නාට කමක් නැහැ. හැබැයි දානෙට වැඩිය හොඳයි සිල් රකින්න එක. ඊටත් වැඩිය හොඳයි මේ වගේ භාවනාවක් කරලා ඇත්තටම දන් දුන්නේකින් පොරදෙන තියෙනවද කියලා බලන එක. තමන් ළඟ සීලයක් තියෙනවා නම් විතරයි අර විදිහට ආධ්‍යාත්මික ගෝචර අරමුණේ විස්තර අස්තර විස්තර කියන්න පුළුවන්. දාන සීල තිබුණ පමණිමුත් බෑ බුදුබණ අහන්නම ඕනේ. ඒ වගේම මේක sannivedanaya කිරීමට තියෙන හැකියාව උත්සාහ කරන්න ඕනේ. කරනකොට කරනකොට තමයි තේරෙනවා මෙතෙක් ඉගෙනගත්ත කිසිම දෙයකින් තඹ සත්ත පහක වැඩක් නැහැ. මෙතෙක් ඉන්න කට්ටිය ඉගැන්වීමේම අතීතය අනාගතයයි පිළිබඳ විශේෂඥතාවය. අතන මෙතන පිළිබඳ විශේෂඥතාවය සහ ආර්යම යා ගැන විශේෂඥතාවය. මිස ඔය එක්කෙනෙකුටවත් මේ බුදුරජාණන් වහන්සේ කියන ආධ්‍යාත්මයේ ශුන්්‍යත විහරණය සම්බෝධියේදී සාක්ෂාත් කරගන්නේ නැහැ. අනිත් එක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මම දැන් මෙතන කියන එක වටිනාකම. මම දැන් මෙතන ඉඳලා ආධ්‍යාත්මික ගෝචරාත්මණක් අල්ලගෙන ආශස් ප්‍රසස්සයක් අල්ලගෙන ඒකේ ආශාසිය පිළිබඳ මෙච්චර විස්තර කියන එක මේසා හිතානුකම්පාවක් කරන බවක් මේසා අත්සිද්ධියක් සලකන බවක් අත්ත් කුසලයක් සලකන බවක් මොන්නම ලෝකායත විශේෂකවත් නැහැ. ඒක හොඳටම පැහැදිලි කරලා කියන්නේ. ඒ නිසා අපි ලෝකායත විශේෂ කියලා කියන්නේ වර්තමානයේට පයින් ගහිල්ලක් ආනාපානට ද්වේෂ කිරිල්ලක් ලෙඩ කර ගැනීමක් කායික මානසික ලෙඩක්. ඒකයි බුදුහාමර කියන්නේ කාමච්ඡන්දය කියලා කියන්නේ ණයක්. ව්‍යාපාදේ කියලා කියන්නේ ලෙඩක්. තීන මිද්දී කියලා කියන්නේ හිරගයක්. බුද්ධ චිකුක්කුච්චය කියලා කියන්නේ කාන්තාරයක්. විචිකිච්ඡාව කියලා කියන්නේ දාස භාවයක්. ඉතින් අපි මුළු අසංසාරේ ගත කරලා තියෙන ওই පහේ කාටවත් accounts නැහැ කියන්නේ නෑ නෑ මං ආවල් පැයේ හිටියා ආවල් විනාඩියේ හිටියා ආවල් තප්පරේ හිටියා ආනාපානේ කියලා අපි ළඟ තොරතුරුත් නෑ ඇත්තටම අපි උත්සාහ කළත් නෑ දැන් උත්සාහ කරනකොට පේනවා අපි කොච්චර කොඳු ඇට නැති සත්තුද කියලා වැල් ගැඩවිල්ලෙක් තරම්වත් කොඳු ඇට පෙලක් නෑ අලුතෙන්ම මූලක ඉඳලා පටන් ගන්න. එතකොට කියනවා මේ මට වැඩි ඉස්සරහින් පටන් ගත්ත කට්ටිය ඇති කියලා. කවදාවත් ලෝකේ නෑ. ඔක්කොම බලනකොට කොඳු ඇට නැති නැති සත්තු තමයි. ඒකෙන් ලැජ්ජ වෙන්න එපා. ඒකට ලැජ්ජ බය කියලා කියන්නේ. ලැජ්ජ බය කියන්නේ ඒක අපි මරණ ඉස්සල්ලා හයිය හතේ තියෙදිම තේරුම් ගත්තා නම් ලොකු හයියක් තියෙනවා ඉදිරි අනාගතේවත් අපිට නිසි ආයෝජනයක් කරන්න පුළුවන් මේක තමයි ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික ගෝචර අරමුණේ ඒකෝදි භාවයක් ගැන කල්පනා කරනකොට ඇහුවොත් කොහොමද මහණෙනි ඒක කරන්නේ කියලා උන්වන් සඳහන් කරලා තිනවා ඒ කෙනා විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේවි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං උප පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. එයා කාමයක් කෙරෙහි වෙන්ව ඒක අදිෂ්ඨානය කරන්නේ. කාමයෙන් වෙන්ව අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. විවිච්ඡේව කාමේ විවිච්ඡේ අකුසලේ ධම්මේ හොඳටම අදිෂ්ඨාන කරනවා මගේ මගේ හිතින්. හිතලා ඊට පස්සේ මම සත්‍යක් මරන්නේ නැහැ. මගේ හිතින් හිතලා මම ඊට පස්සේ අන්සතු දෙයක් ගන්නෙ නැහැ. මගේ ඉතින් හිතලා මම අසීමිත කාමච්ඡන්දේ අසීමිත රූප බැලීම, සද්ද ඇහිම, ගඳ බැලීම, රස බැලීම, පහස ලැබීම. මෛතුන සේවනයේ විතරක්ම නෙවෙයි කාමච්ඡන්දේ කියන්නේ මේ අසීමිත කොයි එක කිරොත් කාමච්ඡන්දේ කරන්නේ. ඒකෙන් මම බොරු කේලම් හිස් වචන පරිස වචන අනවශ්‍ය විදිහට කරන්නේ නැහැ. මත්පැන් බීම්, මත්වීම් අනවශ්‍ය විදිහට හිතාමතා කරන්නේ නැහැ කියලා විවිච්ඡේව අකුසලයේ ධම්මේ. ඉතින් මේ කාමයන්සෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව අර චිත්තක්ෂණේ පවත්වන්න පුළුවන් නම් මේ ආශ්වාසය ආශ්වාසය කියලා මෙනෙහි කරලා වග විස්තර කියන්න පුළුවන්. මේ ප්‍රශ්වාසය කියලා ප්‍රශ්වාසය වෙලාවේ මෙනෙහි කරලා වග විස්තර දැනගන්න විතරනේ කියන්නත් පුළුවන් නම් මේ ඇබ්බැහිය මේ පෙත මේක දිගේ යනකොට එන ගැම්ම එතෙද අන්තිමේදී යෝගාවචරයා මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන තැන කියලා ගුරුත්වාකර්ෂණය නැත්නම් උස්සනවා වගේ අජටාවකාශය අනේ ගිහිල්ලා උස්සන්න වගේ එයාට තේරෙන පටන් අර ගන්නවා මෙතෙක් හිටපු කාම ලෝකයට සමුදීලා తాවකාලිකව තමන්ට මධ්‍යස්ථ තලයකට වෙන කක්ෂයකට වෙන සමතුලිතතාවයකට යන්න පුළුවන්. එතන ගියාට පස්සේ මේ ඉඳුරංගෙන් එක්කෙනෙක්වත් සම්බන්ධයක් නැහැ. ඇහෙන් රූප බලනවත් නෙවෙයි. එහෙම නැත්නම් අපි මේ දකින්න ඉස්සරහින් තියාගෙන ඉන්න ආනාපාන ඇහෙන් බලනවත් නෙවෙයි. කනෙන් අහනවත් නෙවෙයි. නැත්නම් කනින් අහන සද්දයක්වත් නෙමෙයි අරමුණ වෙලා තියෙන්නේ. නාසයෙන් තමයි හුස්ම ගන්නෙ. නමුත් මෙතන මෙතන කතා කරන නාසයේ ගඳ සුවඳ විමුත් නෙවෙයි අපි අරමුණු කරන්නේ. දිවෙන රස බලන්නෙත් නෑ. කයේ පහසට තමයි වැටෙන්නේ ආස්වාද ප්‍රසවාසයේ. මේ පළවෙනි ධ්‍යාන වගේ යනකොට ආස්වාද ප්‍රසවාසය සංසිඳිලා. එතකොට මේ යෝගාවචරය අනිමිත්තේ ගත කරන්නේ. ඇත්තටම පළවෙනි ධ්‍යානයේදී නම් ওই කියන தත්ත්වෙම ඉන්නේ නැහැ. නමුත් මේ පැත්තට යනවා ආනාපානෙවත් නිමිති කරන්න බෑ. ඊටාම සූක්ෂම தත්ත්‍ර ගියාට පස්සේ එයා ඒකට කියන්නේ निराமிෂක தත්ත්වයක් කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ රූප ධර්මයන්ගෙන් පොඩ්ඩකට ගුරුත්වාකර්ෂණ නිකුත් වුණා වගේ වෙන් වෙනවා අන්න එතකොට පේනවා යම් කිසි රූපයක් ආනන්ද මට පේන්නේ නෑ මේ ලෝකයකට අබිරමණය කළා වූ ඒක රමණය කළා වූ අබිරමණය කරපු කෙනාට ඒ රූපයාගේ වෙනස් වීම නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස නොදෙන රූපයක් නෑ දැන් එවැනි රූප වලින් මේ සාසෝක පරිදේව දුක්ඛ දෝමනස උපදින රෝග වලින් මම తాවකාලිකව සමුගත්තා හොඳ සමබර භාවයක් තියෙනවා හොඳ එකලස් ගතියක් සමතුලිත භාවයක් විඥානයේ නොදැක්ක ඇතුළත ඇතුළතට ගිය ඉඳුරංගේ සමුගත්ත ආමිෂයෙන් සපුගත්ත තැනකට යන්න පුළුවන්. ඒ වෙලාවේදී ඒ කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ වෙනුවට අරමුණේ නැවත නැවත හිත යොදවන විතක්කය යෝගාවචරයට තේින්න පටන් ගන්නවා. දැන් හිත පරණ givisumකට අනුව වගේ යන්නෙම ආස්වාස ප්‍රසආසයට විතරයි. විතක්කේ පිළිබඳ සාහිතිකයක් ගන්න පුළුවන්. ඉස්සර වගේ නන්නත්තර වෙන්නේ ආරමුණට යනවා. ඒක හරියට දුනු ආයෙක්, දක්ෂ දුනු ආයෙක් පුරුදු කරනවා. විදලා විදලා විදලා විදලා ගහන ගහන ඊය හරියටම එල්ලෙට යනවා. ඒ වගේ Tamanට විශ්වාස කරලා කියනවා දැන් නම් මේ තප්පරේ මේ විනාඩියේ නැත්නම් මේ ආස්වාස් ප්‍රසය. ඉතින් ඒකාන්තයෙන්ම ආස්වාසයට කියලා කියන්න පුළුවන්. දෙක මේ ආස්වාසය කියන විතර නෙවෙයි ප්‍රස්වාසය නෙවෙයි කියන්නේ ඒකේ අත්‍යන්ත ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, පුද්ගලික ලක්ෂණ පේන්න පටන් ගන්නවා. එයාට කොච්චර පේනවද කියනනම් කමඨාන් සුද්ධ කරනකොට පැහැදිලිව කියතයි මම ආස්වාසය කියලා ආස්වාසය මෙනෙහි කරනකොට මට ඒකේ සිසිලස වැටුණා. ඒකේ ස්පර්ශය වැටුණා, කම්පන චංචල වැටුණායි කියලා ආනාපානයේ අලගිය මුලගිය ව්‍යංජනානු ව්‍යංජන විස්තර එන්න එන්න තේරෙන පටන් ගන්නවා. එතකොට විචා විතක්කේ විතරක් නෙවෙයි විමසුන් නුවණක් තියෙනවා. එතකොට ප්‍රමෝදයක් මෝද මෝදු වෙන්න පටන් ගන්නවා. මෙච්චර කල නන්නත්තර වෙච්ච හිත දැන් ගොනුවක් ඇවිල්ලා. දිශාගත වෙලා. වේගය ප්‍රවේගයක් බවට පත් වෙනවා. වේගය කියන්නේ අවිධිමත් වේගයකට ප්‍රවේගය කියලා කියන්නේ දිශාගත වෙච්ච වේගයකට ප්‍රවේගයයි වේගයයි අතර විශාල වෙනසක් තියෙනවා. ශක්තියේම කීකරු தත්ත්වය තමයි ප්‍රවේගය කියන්නේ. අකීකරු தත් තමයි වේගය කියන්නේ. මෙතෙක් කල තිබුණ අපේ ශක්තිය කීකරු වෙලා එක දිශාගත වෙනවා. එතකොට එන මේ ඒ ප්‍රීතිය නිසා කයත් උදම්මනන්න පටන් ගන්නවා. ඒ කයේ උදම්මනීම නිසා තමයි එක පැත්තක් රත් වෙනවා, ගැස් වෙනවා, කම්පන චංචල වගේ විවිධාකාර සාක්ෂි වෙන්න පටන් ගන්නවා කය. පස්සනක් ප්‍රීතියෙන් උදම්මනිනොයි කියලා කියන්නේ. පිනා යනවායි කියලා කියන්නේ. ඉතින් මේක හරියට දන්නේ නැතුව ගියොත් යෝගාවචරය හිතන්නේ අපස්මාර රෝගෙන්න හදනවා, අංශභාග රෝගෙන්න හදනවා, එහෙම නැත්නම් ලෙඩක් වෙන්න හදනවායි. නමුත් මේ කාය සාක්ෂ්‍ය තමයි ප්‍රීති වශයෙන් පෙනී හිටින්නේ. ඒ කෙනාට ආස්වාද ප්‍රසවාසී සුඛය බාධා වලින් තොරව ආස්වාසේ මේ අරමුණ රස විඳීම කියන කියන්නේ සුඛය කියලා ඒ සුඛයේ තේරෙනකොට ආස්වාසය ආස්වාදයක් බවටපත් වෙනවා. එක හුස්මක මෙච්චර සැපක් මෙච්චර කල අනාන්තව අප්‍රමාණව නොදැනුවත්ව හුස්ම ගත්ත සුවාසය හෙලපු මට එක හුස්මක් මුල ඉඳලා අගට මේ බලහිනෝට ඒක ඇතුළ කොච්චර ධර්ම කොටස් තියෙනවද එතකොට ආස්වාසයක් ආස්වාදයක් බාටපත් වෙනකොට තියෙනවා මෙතෙක් කල මම මේ හම්බ කරන්න ගිහිල්ලා රූප ගැන හොයන්න ගිහිල්ලා මේ ආස්වාද ප්‍රසද්ද කියන්නේ රූපයක් තමයි. නමුත් මේක අජ්ජත් ගෝචර අරමුණ එච්චර වෙනස තියෙන්නේ. මේක කවදාකවත් දක්ව නැති රසක්. මේකේ ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා ආනාපාන සති සමාධි භික්ඛවේ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppන්න uppන්නේ පාපකේ යකුසල ධම්මේ අන්තර්ධාපේති උපසමේ මහන්නේ බලට තේරේ කවදාහරි මේ ආනාපාන සමාධිය ඉතාමත්ම සාන්තයි හැම රූපයකින්ම ලබන සැපය කුප්පයි. කම්පන චංචල. මේකේ තියෙන ඒ වෙනකොට අනිත් පැත්ත. සාන්තයි ප්‍රණීතයි බොහොම ප්‍රිය ලැබෙන සුළුයි කොච්චර ප්‍රිය ලැබෙන සුළු කියනවනම් මේකට උම්මලකටවත් දාන්න ඕනේ මොනම දෙයක් අපිටින් දාන්න ඕනේ මාත්තු මොකුත් ඕනේ ඒක ඒක විසීම පිරිච්ච ගතියක් කොච්චර ප්‍රණීතද කියනවන එක දාලා යන්න එපා වෙලා හිතෙනවා දාලා යන්න බෑ කියලා හිතනවා ඒ තරමට සාන්ත ප්‍රණීතයි සන්තෝෂයේ උපන්චේ අසේචන කෝච උඹට මේ සැපේ ලබන්න මොනම දෙයක්වත් පිටින් අවශ්‍ය කරන්නේ නැහැ. බලඟ තියෙන හුස්මෙමයි මේ ඔක්කොම සෙල්ලම් ටික තියෙන්නේ. ඒ නිසා පිටින් අරුණුවන් මැටි ගේන්න ඕන කමක් නැහැ. සුසාන භූමිකට යන්න ඕන කමක් නැහැ. මිනිහක් කපන දිහා බලන් ඉන්න ඕන කමක් නැහැ. මෛත්‍රී භාවනා දාන්න ඕන කමක් නැහැ. බුද්ධානුසුති කරන්න ඕන කමක් නැහැ. මේ නහයට නිකන් එහාට බැලන හුස්මේ හුළඟේ. ඒ අසේචන කෝච වචනේ ඇඟ ලොමු දහ ගන්නවන සුළුයි. අනේ මේ හුස්ම අපි මෙතෙක් කල් කොච්චර නාස්ති කරාද? අගක් මුලක් මොකොත් දන්නේ නැතුව හුස්ම ගන්න ප්‍රමාණය දන්නේ නැහැ. අපි මේ රූප බල පික්චර් බල බල ඉන්නවා. ටෙලිවිෂන් බලනකොට, පත්‍ර බල බල ඉන්නවා. කයි වාරු කෙලිනකොට, බත් කීනකොට. දැන් පේනවා මේ සියල්ලටම වැඩිය සැපක්, සියල්ලටදී අර්ථ සිද්ධියක්, සියල්ලටදී ශුන්‍යති විහරණයක්, සියල්ලටදී අප්‍රමාදයක් හුස්ම ගන්නවා. සේචනෝ සුකෝච විහාරෝත මෙන්න මේ මනුස්සයාගේ විහරණයට කියන්න පුළුවන් ශුන්්‍යත විහරණ නැත්නම් සුඛ විහරණය කියලා. එනිසා මේ ලෝකේ පොහසත්තු එක එක්ක සුඛ විහරණයක නැහැ. උන් බඩේ බිජු තැම්බෙමින් ගත කරන්නේ. එකෙකුටවත් බෑ මේ වගේ ඇලබිම වාඩි වෙලා ඉන්න. එකෙකුටවත් බෑ බිම ඇවිදින්න සරිපු සපත්තු නැතුව. උන්ට මහ පොළොව අකපයි. උන්ට හෙලිකොප්ටර් තියෙන්න ඕනේ යන්නේ. ඇයි ඒ? සල්ලි තියෙන හින්දාද? බයට වෙන මොනම හේතුවක්වත් නෙවෙයි බයට යන්නේ. ඒකයි ප්‍රෙඩිසිල් අහන්නේ ඇයි මට තේරෙන්නේ නැහැ තාත්තේ කියලා දෙන්නකෝ මේ උඩින් යන්නේ ඇයි පහලේ යන්න බැරුවද? උඩින් යන්නේ බය හින්දා. අපිට වගේ ගිහිල්ලා බුලත්තට බෙදාගෙන කන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන්සේ අපිට පෙන්නනවා මාලිකාවෙන් පිළියෙට බැහැලා හිඟන්නේ කියලා ඕම් බලාපන් දරුවනේ සුඛ වීරණේ කියන්නේ මේකට. උඹ උඹේ හුස්මත් එක්ක ජීවත් වෙනවා. උඹ සමාහට පිටුරු ගොඩක් කොට වෙන්න ඉන්නව ඇත්තේ. උඹ අහස පොළොව හෙවන බලාකුළු මේ වහලයක් කරන අභ්‍යවකාශ වෙනවා ඇති ඉන්නව ඇත්තේ. උඹ දාසකුලියක ඉපදිච්ච මිනිහෙක් වෙන්න ඇති. කිසිම දැනුමක් නැති මිනිහෙක් වෙන්න නෝදී හුස්මත් එක්ක මෙච්චර ගරු කරලා හිටියොත් මේ ලැබෙන සැපේ බ්‍රාහ්මණ පවුලේ උනත් ශුස්ත්‍රීය පවුල උනත් සූත්‍ර පවුල උනත් ප්‍රශ්නයක් නැහැ. ඔච්චර උගත් උනත් නුගත් උනත් ප්‍රශ්නයක් නැහැ. ගැහණු පිරිමි කියලා ප්‍රශ්නයක් නැහැ. පැවිදිද නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. බොද්ධ ආගන්ද බෞද්ධ කියලා ප්‍රශ්නයක් නැහැ. මෙවැනි දෙයක් වෙනුවෙන් මෙවැනි දෙයක් තිබියදී අපි මේ ගත කරන ජීවිතේ බannකොට බුදුහාම දන්න පැහැදිලිවම මිනිස්සු මේක දාලා ඔය යන්නේ කොහෙද රූප හම්බ කරා. රූප ලෝකේ රජ වෙන්න නමුත් එකම රූපයක්වත් නැහැ අල්ලාගත් එකාර දුක් නොදෙන්න. කොල්ල බබාවක්. ගහපු ගහපු දැන අල්ලනවා. මේ බබා මුකුත් කරන්නේ නැහැ. බබා ගිහිල්ලා ගහන්න බබා බලන් ඉන්න එක විතරයි කරන්නේ. ගහන එක නම තමයි අහුවෙන්නේ. අහුවෙන්න අහුවෙන්න හිවලට ගොදුරක් පාටපත්. ඒ නිසා අපි රූපත් එක්ක වැඩි නටන්න නටන්න කාමයටත් කෙලෙස් වලටත් මායයටත් ගොදුරු වෙනවා. ඊට පස්සේ තාම අනුකම්පාවෙන් සූක්ෂම ප්‍රවණ ඥානයකින් පෙන්ලා දෙන වෙන මහානේ ප්‍රතිපදාවක් තියෙනවා. ඔබ කාම ලෝකෙ හිතට කමන්නේ නැහැ. පොඩ්ඩකට කාය විවික අරගෙන මෙන්න මේ විදිහට විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ ධම්මේ කියලා මේකට ගියොත් ආහන එදාට ඔබට තේරෙනවා මේ කියන සුඛ විහරණය. සුකෝච විහාරෝච uppන් uppන්නේ පාපකේ අකුසල ධම්මේ රූප සමේති අන්තරදාපේ. හිතේ පවතින්න පුළුවන් අනන්ත අප්‍රමාණ දූවිලිවල. ගිහිම්මානේ වහින වැස්සක්සේ සියල්ල පොළොවට පාත් කරලා වාතලේ පිරිසුදු කරනවා. අන්න ඒකට බුදුහාම කියනවා ප්‍රථම ඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට මම මේ සමත භාවනාවක් උගන්වන්න හදනවා කියලා හිතේ ඇත්තට මේ කතාව වෙන්නේ සමතේ තමයි. නමුත් භාවනා කරන කෙනාට ආනාපානෙ හොඳට තැම්පත් වෙලා ආනාපානෙ සීතල වේගන යනකොට ඒ කරුණු සේරම අත්දකින්න පුළුවන්. හිත නැවත නැවත යන ආනාපානෙටමයි දැන් ආස්වාස් ප්‍රසආසය තමයි මේ තියෙන ආස්වාසේ ප්‍රසආසය නෙවෙයි කියලා විෂදව කියන්න පුළුවන්. මේ තියෙන ප්‍රසආසය ආස්වාද නෙවෙයි කියලා විෂදව කියන. ඒක කියමනෙන් තමයි ඒ බුද්ධිය ලබන්නේ. දැනගත්තට කියාගන්න බැරි නම් නිකන් හීනෙන් දැකපු කොළුවෙක් දැකපු හීනයක් වගේ ගොළු වෙනවා. සමහර යෝගාවචරණට ඒකත් තියෙනවා. තේරෙනවා කියා ගන්න බෑ. මොකද කියමනේ තමයි පන්නරේ ලැබෙන්නේ. එතකොට යාට ඇති වෙන ප්‍රීතිය ප්‍රමෝදය, ඒ සුඛ විහරණය, ඒ වගේම එතනදී ඇති වෙන ඒකාග්‍රතාවය මොන්නම කාම ලෝකයකවත් ගන්න බෑ. මේ විදිහට ඇති කරගත්තා වූ ඒ ප්‍රථම ධානය අරණ්‍යයට ගිය මනුස්සයා හරකොම්බල්ලන් ගේලවන්ගෙන් වෙන් වෙලා කාමවස්තුන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් ගංගෙවල් වලින් වෙන් වෙලා රත්තරන් මිනිමුතු වලින් වෙලා අරඤ්‍ය සංඥාව ගන්නවනේ. අරඤ්‍ය සංඥාව ඉදලා මේ කයට හිත දානවනේ. කයට හිත දාලා ආනාපානෙ හිත දාන ඉතින් මේ එක එකක් ලුණු ගෙඩික පොත් අරින වගේ ගැළවිල්ලක් නැතිනේ. දැනුත් බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය ගියාට පස්සේ ඔගේ ලුණු පොතු පහක් තියෙන. පිටක්ක ਵਿਚාර බීජසුඛ එකක් ගතා කියලා දෙවෙනි ධානයට යන්නම් ඔය ඇති කරගත්ත වටිනා විතක්ක ਵਿਚාර දෙක පොත්ත ගලවන්න වෙනවා. ඒක තමයි යෝගාවචරයට භාවනා කරගෙන යනකොට ආනාපානෙ හොඳට කීකරු වෙනකොට ධක්මම් භාවනා හොඳට අනායාසයෙන් සිදුවෙනොත් මෙනෙහි කිරීම කරදරයක් වෙනවා. මෙනෙහි කරන්න ඕනේ එතකොට එයා දැනගන්න ඕනේ දැන් ඉතින් ලුණු ගෙඩිය පොත්ත ගලවන වෙලාව. දැන් හිත ඇවිල්ලා තියෙන කයට දැන් මේ ආනාපාන සති භාවනා ඉන්නේ. හොඳට ආනාපාන කීකරුයි ආස්වාද ප්‍රසවාස දෙක වෙන්කොට දැක්කන්න බැරි තරම්ම වගේ කීකටුව මේචල් වෙලා ආම්බන් වෙලා ඉන්නවා. මෙනේ නොකිරුවට ප්‍රශ්නයක් නැහැ. ආනෙදී මෙනේ නොකලොත් උග්‍ර සමාධියකට යන්න පුළුවන්. හැබැයි වැරදි වෙලාවෙ මෙනේ නොකර හිටියොත් නින්දට වැටෙන්න පුළුවන් නැත්නම් හිතෙන් කාමච්ඡන්දයට යන්න පුළුවන්. ඒ නිසා කුතෙන්ද යනකම් මෙනේ කරන්න ඕනද කොතෙන්දී මෙනේ නොකරන්න ඕනද කියන එක තාක්ෂණිකව නම් උගන්වන්න බෑ. හැබැයි හොඳට මතක තියානින්න යම් තැනකට ගියාට පස්සේ යම් තැනකට යනකම් මෙනේ කිරීම උපකරණයක් ආයුධයක් වශයෙන් උදව් කරනවා. යම් තැනකට ගියාට පස්සේ මෙනේ කිරීමත් කරදරයක් වෙනවා. නිදා ගන්න බබාට නැලවිලි කවි කියන එක නතර කරන්න කොයි වෙලාවද කරන්න ඕන කියලා බබා කියන එකක් නෑ නැගිටලා. ඒක අම්මා දැනගන්න ඕනේ. නලවන් නලවන් යනකොට දැන් බබා දොයි නම් ඊට පස්සේ නැලවිලි කියන්නේ යන්න එපා. නැලුණාට කමන්නේ අම්මා. බබාට වැඩක් නැහැ. ඒකට බබාට නිින්දෙන් ඇහැරෙනවා. ඒ නිසා ඒක කියලා මේට අයින් කරන එකයි තියෙන්නේ. ඉතින් මේක කියලා දෙන්නම් බෑ. අන්නේ විදිහට මේ විතක්ක ਵਿਚාර හැරුණාට පස්සේ ඒ යෝගාවචර ප්‍රීතිය වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් ආයෝජනකින්තරව වාසි ලැබෙන ව්‍යාපාරයක් වගේ. ඊට පස්සේ මේ ප්‍රීතිය හිතුවක්කාර වෙන්න පටන් ගන්නවා. අඬු පුප්පන්න පටන් ගන්නවා. එතකොට යාගේ අඬු කඩන්නේ. ඒ ශුන්්‍යතා විහරණයකට යන්නේ. දැන් මේ උපයා ගන්නාලාද මේ සුද්ධ ධර්ම පහක් ඒකත් කපාරකම. මේ ඇස්සිස් මස්ලේ දන් දෙනවක්වත් කැම බීම ඉදුන් හිටුන් දන් දෙන එක නෙමෙයි මේ උපයා ගන්නාලාද ධර්මතා. විතක්ක ਵਿਚාර දෙක අයින් කරන එකට ප්‍රීතියත් අයින් කරනවා. ඊට පස්සේ සුඛයත් අයින් කරනවා. ඉතින් ඕන කෙනෙක් දැනගත්තොත් බණී මෙච්චර මනස මේ හම්බ කරගත්ත දේවල් මේ බිසි කරනවායි. නමුත් අඩි 300 ගානක් විතර උස ඔය Saturn 5 rocket එක හඳට යනකොට කොච්චරද යන්නේ? අඩි 8කට වැඩි කැලලක් යන ඔක්කොම මගේද පිච්චි පිච්චි හැලෙනවා. පළවෙනිම rocket තුන අඩි ඇතැම් 6 යනකොට පිච්චිලා ඉවරයි. ඒක යන්නේම අත්ලාන්තික සාගරය පැත්තට හේතු කරගෙන යනකොට පළවෙනි rocket එක පිච්චෙනකොට අඩි ගානක් ඉස්සෙයි. දෙවෙනි රොකට් එක පිච්චෙනකොට තව ටිකයි හැතැම්ම අය යනකොට අර විශාල බරෙන් 190 ගානක් ඔක්කොම පිච්චිලා ඉවරයි. ඉහළට යන්න යන්න වෙන්නේ මොකද පිච්චි පිච්චි පිච්චි පිච්චි පිච්චෙනකොටද හලා හලා හලා හලා තමයි අන්තිම ඊටාම පුංචි කැලලයි හඳට යන්නේ. අනිත් වගේ තමයි මේ හැලීමේ කටයුත්ත තමයි මේ ශුන්්‍යත විහරණය කියලා කියන්නේ. නිසා පළවෙනි ධ්‍යානලා දෙවෙනි එකට යනකොට විතක්ක ਵਿਚාර හැලෙනවා. ඒක සමාධි භාවනාවේදී සරුවචන් ආංශේ හරියට ඉර ඇඳලා පෙන්නුවාට විපස්සනා භාවනා කරන එක්කනාටත් හොඳට අත්දකින්න පුළුවන්. තමන්ට යා සමතේ තියා යනවාද කියන දන්නේ නම කොයි එකනවත් තේරෙනවා මෙනේ කිරීම යම් ප්‍රමාණයට උදවින්න පස්සේ හැලෙනවා. ඊට පස්සේ ප්‍රීතිය මේ ඇඟ නලියෙන් නලවන ගතිය ටිකක් දුරට යනකම් අපිත් එක්ක එනවා. ඊට පස්සේ ආ ඕනට වැඩි දඟලනවා ටොක්ක කරලා පැත්තකින් තියන්න වෙනවා. ඒකට සුඛේ තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පේනවා සුඛයත් පක්ෂග්‍රාහී, අදුක්කම සුඛේ ඊට වැඩිය හොඳයි කියලා. සුඛයට වැඩි හොඳයි සැප දුක් දෙක නැති මේක නැත්නම් දෙක අතරමැදි කියලා ඉතින් මෙව්වා මේ සාමාන්‍ය සදාචාරයක් සලකන සාමාන්‍ය රසවින්දනය කරන කෙනෙකුට නම් හිතා ගන්න බෑ. ඇයි මෙච්චර අමාරුම උපයාගත්ත සුඛයත් අතාරින්නේ කියලා. සුඛය අතාරින්න උපේක්ෂාව වෙනුවෙන් අන්නේ විදිහට උපේක්ෂාවට එළඹ වාසය කරනවා නම් ඒ උපේක්ෂාවත් එක්ක ආනාපානෙ දැනෙන මට්ටම ගෙවිලා යනවා. එතෙන් යනකොට දැනෙන්නෙම නෑ ආනාපානයක් දැනෙන්නෙම නෑ. එතකොට රූපේ ගෙවම් කරලා තියෙනවා රූප සංඥා ඉතුරු වෙන්න ඉඩ තියෙනවා. එතකොට පරණ අත්තම්ම පේන්න ඉඩ තියෙනවා. රුවන්වැලි සෑයෙම පේන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අසුචි කොටවල් මිනි ඔලු කටු පේන්න ඉඩ තියෙනවා. අර හිස්සෙච්ච හිතේ පාලුගේ වළම් බිඳනවා වගේ එක එක සංකල්පේන. යෝගාචරී දන ධම්මං කාමෙන් කාම ගුණයන්ගෙන් අයින් වෙලා කාම සංඥාවෙන් අයින් වෙලා විවිච්ඡේව කාම විවිච්ඡේව අකුසලේ ධම්මේ රූපයත් අයින් කළා දැන් රූප සංඥා ඇවිල්ලා තියෙනවා හොඳට මේකත් එක්ක ඉන්න ගමන් බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා මෙතෙන්ට එනකන් තඹ ගත්තට පස්සේ මෙතෙන්ට එනකන් ඇල්මරා ගත්තට පස්සේ මෙතෙන්ට එනකන් විස කපා ගත්තට පස්සේ උඹට තේරෙනව නම් මේ දැන් පේන සියල්ලම මනෝමයයි මනෝ මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි කියලා ඔය එකක්වත් මම කියාගන්න යන්න එපා මගේ කියාගන්න යන්න එපා මගේ ආත්මේ කරගන්න එපා මෙවහර පාළුගේ වළම් බින්දේ හිතවිලි. මේ බොක්ක ඇතුලේ තියෙන දේවල් විරේචනය කරන වෙලාව. උගෝදෙනෙක් හිතන්නේ එහෙම නෙවෙයි. මේ දෙයියෝ ඇවිල්ලා අපිට එක එක දේවල් පෙන්නනවා. එහෙම නැත්නම් එක එක නිමිති වෙන්න ඇති කියලා මෙවත් එක්ක තොරන් ගහන්න නතර වුණොත් ආයෙක තනට හැරකෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ විදිහට රූප සංඥා වැඩ කරනකොට ඒ කෙනාට ඕනනම් අරූප ධානය පැත්තේ තියෙන ආකාශයේ අත්විඳිනවා කියන එක ආකාසා අනන්තයි ආකාසානංචායතන කියන හිස් විශාල හිස්තනක අන්ධකාර විශාල හිස්තනක ඉන්නා වගේ එතකොට නිමිති නෑ අනිමිත්තයි එතකොට අනිමිත්ත සතියක් අනිමිත්ත සමාධියක් එහෙම නැත්නම් ආනාරම්මන ගතියකට හිත යන්න පුළුවන් ඉතින් යෝගාචර මේ ශූන්‍යතාවේ වඩන වැඩපිළිවෙලක් ජීවම් කරන වැඩපිළිවෙලක් හිස් කරන වැඩපිළිවෙලක් අස් කරන වැඩපිළිවෙලක් බව දන්නවනේ එයා එන්දින සෑහලුකමක් පේන ප්‍රතිපදාව වැඩි වෙනවා කෙලස් අඩු වෙනවා කියන. නමුත් මේට හාත්පසම වෙනස් දෙයක් වෙන්න ඉඩ තියෙනවා තනිකන් දෝෂෙ ඉන්න ඉඩ තියෙනවා. තනිබංගලම ඇවිල්ලා පාළුවක් එන්න එනවා ඊට පස්සේ යෝගාචර ඇඟ හීතල වෙන්න පටන් ගන්නවා. හීන දාඩි දාන්න පටන් ගන්නවා. ඒ වගේම හීනෙන් බය වෙන්න පටන් ගන්නවා. පරියන්කීදී බව ගැස්සිල එකපාරට කබරයා පොළොව ගැහුවාගේ කලබල වෙන්න පටන් ගන්නවා. ඒ මොකද අපේ හිත කවදාකවත් කෙලෙස් නැත්තනකට ගිහිල්ලා නැහැ. ඒ නිසා ඒකට යනකොටම කලින්ම නූල් බැඳලා කලින්ම ආරස්තක යන්ත්‍රයක් දාගෙන යන්න ඕනේ. ඒ නිසයි මේ ශූන්‍යතාව පිළිබඳ බණ අහෙන්න සලසන්නේ භාවනාව කෙරුවොත් ඒකාන්තෙම මේ පාරේ යනවා. නමුත් යෝගාචර පිළිගන්න ලෑස්ති නැත්තම් මේ වෙන දේ දන්නේ නැත්තම් එයා කරණ තියෙන්නේ අර හිස් වෙන්න වෙන්න යාට වෙන්නේ තනි වුණා, පාළු වුණා, කොටු වුණා, අසරණ වුණා වගේ ගතියක්. එචි එතකොට ඇතුලෙන් පුදුමාකාර බය ගතියක් පුදුමාකාර කාන්තාරික තනි වුණා වගේ ගතියක් මහා කැලයක් මැද තනි වුණා වගේ ගතියක් මහා මූදක මැද තනි වුණා වගේ ගතියක් පේනවා. ඉතින් එතෙන්දී බුදුන් කෙරේ ශ්‍රද්ධාව අඩු කෙනාට නූල් බඳින්න වෙනවා. ඉතින් සෙත් කවි කියන්න වෙනවා নানা ප්‍රකාර බලි කර්ම සාන්ති කර්ම කරන්න වෙනවා. ශ්‍රද්ධාව තියෙන මනුස්සයර කියන තියෙන බැඩි මොනොත් මැරෙයි මැරිච්චා. වැඩි වුණොත් පිස්සු ඇදී හැදිච්චා දැන්නත් පිස්සුනේ අප්පා. අලුතෙන් එන්න තියෙනවා භාවනා කරලා පිස්සුවක් එන්න දෙයක් නැහැ. තියෙන පිස්සුව තද වෙන එක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට ලෑස්ති නම් එතෙන්ට යනකොට කාය ජීවිත নিরপেক্ষව තමයි යන්න තියෙන්නේ. එතෙන්ට යනකොට ප්‍රාණයට ප්‍රාණය ලැහැත්ති කරන යන එකයි තියෙන්නේ. මොන්නම විදිහකින් හරි මේ කායට ජීවිතේට රූපයට ආසාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් උස්ස උස්ස පොළවේ ගන්න. අමතක කරන කම ඒක පාවා දෙන කම දෙන්න ලෑස්තින උස්ස උස්ස පොළවේ ගන්න. ඉතින් පොළවේ ගහනකොට මොකද ලොකු හානියක් කරන්නේ බලපං හැදිලා උඹලඟ කුණක් තියෙනවා. උඹලඟ ඇහි කුණ වැටලා දෙන එකයි කැවෙන්නේ. ඉතින් දිගට දිගට කැවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක කමටහන් සුද්ධ කරනකොට සුද්ධ කරනකොට ඒ හදාතන වඩාගත්ත මේ ඉඳුරන් තීව්‍ර කර ගැනීම සඳහා විවිධාකාර උපක්‍රම අපේ තේරවාද ශාසනය විතර වෙන කොහෙවත් නැහැ. මොකද මේ වගේ ගමනක් කිසිම ආගමක උගන්වන්නේ නැහැ. ඒගොල්ලෝ ආගම් වල තියෙන වැඩෙන හැටි, කොණු කරන හැටි, එකතු කරන හැටි, ගොඩ ගන්න හැටි. බුද්ධ ධර්මෙත් එච්චරයි. ධර්මයේ විතරයි හිස් කරන හැටි, අස් කරන හැටි, ශූන්‍යතාවේ ක්ෂය වීම, වැය වීම, Nirodhe උගන්න. ඉතින් සූදානම් මනසක් තිබ්බත් මං කියනවා නිවනට වැඩිය ලොකු දෙයක් කියලා. එවැනි හිස් වීම, අස් කිරීම පිළිබඳ සූදානම් මනස පවා බුදුන් දකපු හිතක්. ඒක ඒක නිවනටත් උඩින්. ඊට පස්සේ තියෙන එක සාක්ෂාත් කරන එක විතරයි. ඉස්සලා මේ මනස හදාගන්න. ඒ දෘෂ්ටි හදාගන්න. ඒ කියන යෝනිසමංස්කාරය හදාගන්න. ඒ යෝනිසමංස්කාරය හදාගන්න බැරි නම් ඒ මනස කතා කරනකොටම පේනවා බඩේ බිජු තියන කතා කරන්නේ. වෙන් ඒක තේරුම් ගන්න මනස අහගෙන ඉන්නකොට පේනවා මේ මනස කතා කරන බඩේ බිජු තියාගෙනයි. ඉතින් කීවටත් හොඳ නෑ මොකද හිත නරක කරගන්න. මම හරි ශාන්ත දාන්ත තීන්ත කූඩෝ ස්වාමීන් වහන්සේ හරියට මේ නීවරණ එනවනේ. ආ නීවරණ එනවනම් කාමේ රූපෙට තියෙන ආසාව. ඒක පිළිබඳ අය හොදන්න දෙයක් නැහැ. ඉතින් අර රිදවන්නේ නැතුව අරක හිමීට හිමීටින් අයින් කරන ක්‍රම රාශියක් කියලා දෙන්න වෙනවා. කවදා හරි යාම තේරුම් ගන්නකම් මේ ලෝකේ අපිට වින කරන දෙවන්නේක් නැහැ. ඒ වගේම ඔසවා තබන පිට බාහිර බලවේගිකුත් නැහැ. ඔය ලෝ චීනේ ප්‍රධාන විප්පිර සිද්ධ වුණාට පස්සේ මාවසීතුන්ගේ විශාල පෙළ ගැස්මක් තිබුණා ඒකෙදී. ඊට පස්සේ යා නැති වුණාට පස්සේ හතර දිනායේ කල්ලියේ එක පැත්තක හිටියා මාවසීතුන්ගේ නෝනක්. ඒ තිබුණ රජේ පෙරලන්න. එයා ඉදිරියට අවිලා කිව්වේ එයා හිතුව ඔක්කොම මේ එයා ඉදිරියට ආපුවම මේ මාවසීතුන්ගේ නෝනා නිසා එයාට ඡන්ද බලය ලැබුණා. එයාට දේශපාලන නැත්තම් ප්‍රජාතන්ත්‍රී ශක්තිය ලැබුණා. ඒ මනුස්සයා කිව්වා කෙනෙක් නිසා කෙනෙක් බබලන්නෙත් නෑ. කෙනෙක් නිසා කෙනෙක් දිදුලන්නෙත් නෑ මගේ මේ තියෙන මගේ ශක්තිය මාව සේතුන්ගේ නෝනා වෙච්ච නිසා නෙවෙයි ඒක බුදුරජාණන් වහන්සේ කල්ැතු කියලා තිබුණා උඹ කෙලෙසෙනවා නම් උඹේ කෙලෙස් නිසාමයි දෙවන්නේක් නෑ ඔබ බබලනවා නම් මේ කෙලෙස් නැති නිසාමයි දෙවන්නේක් නෑ අනේ නිකන් පූජාසන ඉස්සරහට ගිලා යදින්න එපා කවදාකවත් වෙන්නේ නෑ යදින්න යදින්න ඉන්නේ බැගෑ වෙනවා තුච්ච වෙනවා දාස වෙනවා කොරෙක් වෙනවා බුදුරජාණන්සේ කවදාකවත් මිනිස්සෙක් ඒ தත්තර පහලන්නේ නැහැ. බුදුහාමුදුරු කාට කියලා යදින්න ඒවා. බුදුහාම කියන්නේ ශාක්‍ය සිංහෙක් වයන්. මංගලට දීලා තිනවා කඩුව අතට වනපියක්. ඔය කොච්චර බලංකාරය සුමානයක් වැඩ පොලුකාරයට වරුවයිනේ. නෙලන එකයි තියෙන්නේ. දඩ බඩ ගාලා ගහුවට පස්සේ ඉවරයි. ඉතින් ඒකට අර අර හිස් කිරීමේ අදහස, අස් කිරීමේ අදහස, ශුන්‍යතා විහරණය ක්ෂය වීම දැකීම වැය වීම දැකීම නෙවෙයිනි අපි හදාarලා තියෙන්නේ. ඒක නෙවෙයිනි අපිට ආගමේ උගන්වන්නේ. ඒ නිසා මේ පැත්තට මේක හරවගත්තට පස්සේ අපේ තුල තියෙන ඇත්තටම මේකට ආයුධ උපකරණ ටික. ක්‍රමසහවිදි. නමුත් අපි ඔක්කත් දා පාවිච්චි කරලත් නැහැ හිතලත් නැහැ. ඒ නිසා අපි උපදිනකොට ගినాපියේ මොළයේ තියෙන ශක්ති මරණයේදී නිකාම කුණු වෙලා මැරලා යනවා. අපිව පාවිච්චි කරන්න යන්නේ බුදුබණ ඇහුවට පස්සේ. බුද්ධ ශ්‍රාවක වුණාට පස්සේ. බුදු දහම කියනවා මයි ළඟ මම මේ හිස් බව දැනගෙන අවබෝධ කරලා මම කැලේට වෙලා විවේකෙන් ඉන්නවා විවේක පබ්බහරව විවේක පොණව ඒ කලාව කත කරන ඉන්නකොට මම ආපහු උඹලට කියන්නේ මෙච්චරයි ඕනේ නම් මේ කියන සාමයික කාන්ත වූ චේතෝ විමුතිය එකලාවයන් ගණ්‍යා කරේ බෙන්දයක් බලට ඕනනම් අසාමයික වූ මේ අකුප්පා චේතෝ විමුතිය එකලාවයන් ගණ්‍යා කරෙන් ගෙන්ගා බෙන් වෙලා මෙන්න මේ විදිහට පරිඋත්ථාන කෙලෙස් නීවරණ මේ විදිහට අයින් කරපන්. අයින් කරනකොට තේරෙන පටන් ගන්න දැන් කොච්චර හැලුවක් තියෙනවද? ඒක තාම වැඩේ ඉවර නැහැ. නමුත් මේ හිත සමාධි මේ සමාධිත්‍ය පැතර එහෙම නැත්නම් යෝනිසමස්කාර පැතර දාන්න ඕන. බුදුසසුනේ පහළ වෙන්නේ ඉස්සර මේ ටික ඔක්කොම කරගෙන තිබුණා බමුණෝ. ධ්‍යානත් ලැබලා තිබුණා දැනගනත් හිටියේ නමුත් එක්කෙනෙක්වත් අයින් කිරීමේ වැඩ පිළිවෙලක් අගය කරේ නැහැ. එහෙම නැත්නම් මේ ශූන්‍යතාවයක් අගය කරේ නැහැ. ඒගොල්ලෝ හිතුවේ බ්‍රහ්මයාට එකතු වෙන්න එහෙම නැත්නම් මේ ක්ෂත්‍රීය කුලයක බ්‍රාහ්මණ කුලයක ඉපදෙන්න සූසත කලාවන් ඉගෙන ගන්න ලෝකෙ අල්ලන්න සරුවචනසේ විතරයි ඉච්චර ඉගෙනගෙන කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී කියලා මේ අතහරින ක්‍රමය හාලන ක්‍රමය අස්කරන ක්‍රමයට ගියාට පස්සේ බුදුරජාණන්සේ සම්පූර්ණ මානව වැඩ ගන්න නැති මොලේ සම්පූර්ණ පළුවක් අවදිය කරලා එළියට ඇදලා දාලා පෙන්නනවා මිනිස්සෙයිනේ මැරෙන්න ඉස්සලා මේ මොලෙන් වැඩ ගනිලා. ඕකේ දන්නේ ස්වභාවයෙන් ගියොත් එකතු කරන පැත්ත විතරයි. සකස් කරන පැත්ත විතරයි. සංස්කරන පැත්ත විතරයි. විසංඛාර කරන හැටි. අස්කරන හැටි. ඒක දැනගන්න මොලේ ශක්තිය තියෙනවා. ඒකටයි උඹල පෙර ආත්මවල පින් කරලා මේ මනුස්ස ආත්මය ලැබුවේ. නමුත් මේ පැත්ත වැඩ ගන්න නැතුව මැරුණොත් ක්ෂණය පන්නගත්තා වෙනවා. ලද අවස්ථාව අපි කියන එකට මේ ආවස්තික වටිනාකම. ආවස්තික වටිනාකම් පන්නගත්ත වෙනවා. ඒ නිසා කාටවත් දොස් කියන්න එපා. දිවන්නේක් බලපාන්නේ. ඒ වගේම තමන් උපයාගත්තොත් ඒ කාගවත් ආඩම්බරයක් නිසා නෙවෙයි තමන්ගෙමයි. ඒ නිසා මේ වැඩේදී දෙන්නේක් නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් වතුරටලා පීනනකොට කාටවත් දාගෙන පීනන්න බෑ. දැන් දෙන්නම් මැරෙනවා. තනි කම්බේ ඇවිදිනකොට දෙන්නෙක් බෑ. අපි දැන් මේ ගෙදරවල වල ඉන්නකොට මේ ජනයා කෙරෙහි කුලයා කෙරෙහි ඇලි බැඳීගෙන මේ කොයි දේ කෙරුවත් ඇලි ගලි වාසෙත් නෑන්න හදලා තියෙන්නේ. නමුත් තදබල ප්‍රශ්නයක් ආපු වෙලාවට ස්වභාවයෙන්ම පෙන්නනවා. ඒ වගේ විපස්සනාවටත් දෙන්නේක් නෑ. මම දැන් මෙතන. ඒක හරහා යනකොට යනකොට යනකොට මේ ඇති වෙන හැලීම ඔය එක්කෙනෙක්වත් දක්ෂකම් නෑ. ඒක බුදුහාමරක ප්‍රතිපදාවේ හැටි. ඔය හැම කෙනාම කරන්නේ හැලෙනකොට ඒකට පොළු දාන එක. ඒක අවුල් කරන එක. ඒක කලවම් කරගන්න. ඒ නිසා බණ අහන්න අහන්න තේරෙනවා භාවනාව නම් හරි. අපේ ජීන මේ පඬිතුකම් වලින් තමයි අපි මේක සෞතු කරන්නේ. ඒක නිසා බණ අමාර කරමින් කියන තියෙන ජීවිතේ මල් විහිම් පල්. ඒ දැනගෙන මේ අස්කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ප්‍රබෝධමත්ව සද්ධාවකින් අදාහගෙන ශක්තිමත් සත්‍යමත් ඉදිරියට කරගෙන යන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා